තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ පවත්වන්නේ වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අප එකතු වන්නේ අද දිනේ සැලකුවොත් විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසයේ 21 වෙනි ඉරුදින ලංකාවේ වේලාවෙන් අපි උදෑසන 6 සිට 8 දක්වා හෝරා දෙකක කාලයක් මේ සදහම් හමුව සඳහා යොදා ගන්නවා. අදත් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ උතුම් අවස්ථාවට සම්බන්ධව සිටිනවා. පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ අපගේ අනිකුත් ගිහි කල්යාණ මිත්‍ර පිරිස හැම දිනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් සහ ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අපි පළමුවෙන් මේ උතුම් ධර්ම මාර්ගය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු.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 ඒ වගේම පුහුණුවත් හොඳින් කරන ඇත්තෝ ඒ විතරක් නෙවෙයි මේ පුහුණුවේ ප්‍රතිඵල පවා ලබා සිටින ඇත්තෝ අප සියලු දෙනාම යම් යම් ප්‍රමාණ වලින් ඒවයි ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. ඉතින් අපිට අවශ්‍යයි තවදුරටත් මේ මග විවර කර ගැනීම කියන කාර්යය ඒ අනුව අප මේ සාකච්ඡා මාලාවක් මගින් දහම් මඟ තව දුරටත් විවර <clears throat> කර ගැනීමක් අප මේ කරන්නේ. අප මේ සඳහා මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන තිබෙනවා. මහා සතිපට්ඨාන දේශනාවයි අප මාතෘකාව හැටියට ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. ඒකට විශේෂ හේතුවකුත් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. සත්‍යයන්ගේ පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව, උතුම් බව පිනිස පහසුම මඟ, කෙටි මඟ මේ සතරාකාර වූ සිහිනුවන පවත්වා ගැනීම. සතරාකාරයකින් සිහිනුවන පවත්වා ගැනීම කියලා එනිසා නිවනට කෙටි මඟ පහසු මඟ හැටියට අප හඳුනාගෙන තිබෙනවා. න්‍යායිකව නෙමෙයි ප්‍රායෝගිකවම මේක හඳුනාගෙන තිබෙනවා. මේ සිහි නුවණින් යුක්ත බව හැමතැනම ගැටලුව විසඳන්න අතිශයින් උපකාරී වෙන බව. අපේ කායික හැසිරීමක් වේවා වාචික ප්‍රකාශනයක් වේවා එහෙම නැත්නම් කිසියම් සිතවිල්ලක් වේවා ඒක අර විසුද්ධි తත්වයේ පවත්ව ගන්න. පිරිසිදුව නිවැරදිව පවත්වා ගැනීමට මේ සිහි නුවණ මූලික වශයෙන් උපකාරී වෙන බව. එතකොට සතිපට්ඨාන දේශනාව ඇතුලේ මූලික කුසලතා තුනක් වර්ධනය කෙරෙනවා ආතාපි සම්පජානෝ සතිමා කියලා. සතිමා කියන්නේ මේ අවදිමත් බව, සිහි ඇති බව. සම්පජානෝ කියන්නේ විමසුම් විමර්ශනශීලී ගතිය හොඳ නරක යුක්ති අයුක්ති භාවයේ විමසන ගතිය ආතාපි කිව්වේ අයුක්තියට පාපයට අකුසලයට වරදට නොඇති කුසලය යහපත තුල රඳා සිටීම ඒ සඳහා දරන ප්‍රයත්නය වෑයම වායාමයටයි ආතාපි කිව්වේ ওই විදිහට අවදිමත් බව දැනුවත් බව සහ වීරියවන්ත බව සතිමා සම්පජානෝ ආතාපි කියන මූලික කුසලතා තමයි මේ සතිපට්ඨාන දේශනාවේදී බුදු පියාණන් වහන්සේ වර්ධනය කරන්න අපට මඟ පෙන්වන්නේ. ඉතින් ඒක වර්ධනය කර ගැනීමහිලා අංශ හතරක් ඉදිරිපත් කරන කාය වේදනා චිත්ත ධම්ම කියලා. එතකොට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා හතරකට වෙන් වෙන්නේ ඒ අනුවයි. ඉතින් ඒ හතරත් කෙටියෙන් කිව්වම අපහැදිලි ඇත්තන්ට ඒවා වෙන වෙනම තව තව සවිස්තරව ඉදිරිපත් කිරීමකුත් තිබෙනවා. කායානුපස්සනාව කායානුපස්සනාවේ සවිස්තර ඉදිරිපත් කිරීමක් තිබෙනවා. කායානුපස්සනාව ගත්තොත් එතන කමඨහන් තිබෙනවා රාශියක්. සතිය දියුණු කර ගැනීම සඳහා මූලික කමඨහන් තුනක් ඉදිරිපත් වුණා. ආනාපාන සති ඉරියාපත සති සම්පජන් සති වශයෙන් ඊළඟට කයේ යථා ස්වභාවය පැහැදිලි කරමින් දේශනා කර කායානුපස්සනාවට ඇතුළත් විදර්ශනා කමඨහන් තුනක් ඇතුළත් වෙනවා පටිකූල මනසිකාර ධාතු මනසිකාර සීවතික මනසිකාර වශයෙන් ඊළඟට වේදනානුපස්සනාවට ගියාම එතනත් වේදනාව තුන් ආකාරයකින් දක්වලා ඊට පස්සේ නැවතත් තුන් ආකාරයකින් දැක්වීමක් තියෙනවා. ඒ විදිහට සවිස්තර කිරීමක් චිත්තානුපස්සනාවට ගියත් එහෙමයි. ධම්මානුපස්සනාවේදීත් නීවරණ කන්ද ආයතන බොජ්ජංග සත්‍ය වශයෙන් තවදුරටත් විස්තර සහිතව දක්වලා තිබෙනවා. ඉතින් ওই විදිහට හැම දෙයක් පිළිබඳව කොටිම කිව්වොත් නාම නාම රූප ධර්මතා පිළිබඳ සිහි නුවණින් වීර්යයෙන් යුක්ත බව තමයි මේ සතිපට්ඨාන දේශනාවේ සමස්ත සාරාංශය. ඉතින් අපි දැනට මෙහි මූලික ප්‍රවේශයේ කොටසට පිවිසිලා මූලික කුසලතාව අපි වර්ධනය කරගෙන තිබෙනවා. ඒ තමයි සති සම්පජඤ්ඤ විරිය. සතිමා සම්පජානෝ ආතාපි කියන මේ ගුණාංගය අපි වර්ධනය කරගෙන තිබෙනවා. එතකොට අපි ඒ නිතර වඩනවා. ආනාපානයේ ඇසුරෙන් සිහිනුවන වඩා ගන්නවා. දැන් මේ ආනාපාන සතිය කරන්නේ සිහිනුවන වඩා ගන්නයි වෙන දෙයකට නෙමෙයි. ඊළඟට ඉරියාපත පවත්වද්දී ඉරියව් පවත්වද්දී ඒකත් අපි සිහිනුවන වඩා ගැනීමේ උපක්‍රමයක් හැටියට ඒකත් ඒක ඇසුරෙනුත් අපි මේ කාර්යය කරනවා. ඊළඟට සම්පජාන පබ්බයේදී තියෙන්නේ සාමාන්‍ය දෛනික ජීවිතයේ වැඩ කටයුතු. ඒවා තුළිනුත් අපි දෛනික ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතු කරන අතරේ ඒකම ඒකම කමටහන කරගන්නවා සිහිනුවන පවත් සිහිනුවන දියුණු කර ගැනීම සඳහා. ඉතින් ওই විදිහට මූලික කමටහන් තුන අපි අතනෑර කරන්න ඕන. ඒක අපි කොයි වෙලාවකවත් අතහරින්නේ නැහැ. විවේකයක් ලැබුණොත් පරියංකයට ගිහිල්ලා කය තැම්පත් කරගෙන හුස්මට අවධානය යොමු කරගෙන ඒ ආනාපාන සතිය වඩන. ඊට පස්සේ ඉරියව්ව වෙනස් කරන්න අවස්ථාවක් ලැබ අවස්ථාවක් උදා වුණොත් ඉරියාපත සතියට යනවා. එක්ක හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, වැතිරිලා ඉන්නවා, සක්මන් කරනවා ආදී වශයෙන්. එතෙන්දිත් අපි භාවනාවක අඩ කිරීමක් නැහැ. ඉරියව්වේ සතිය පවත්වනවා. එතකොට භාවනාව දිගටම යනවා. සති භාවනාව දිගටම යනවා. සතිය වැඩි. ඊළඟට ওই දෙකේ ඉන්නත් බෑ අපිට එදිනෙදා වැඩ කටයුතු තියෙනවා. තමන්ගේ වැඩ, අනුන්ගේ වැඩ, රැකියාව, ගෙදර දොරේ වැඩ, සාමාන්‍ය දෛනික වැඩ කටයුතු තිබෙන. එතකොට අපි ඒවටත් යොමු වෙනවා. ඒවත් අපි භාවනාවෙන්ම කරනවා. සීනුවණින් මුලැමැදාග සිහිය පිටෝලා සාමාන්‍ය ජීවිතය වැඩ කටයුතු කරනවා. එතකොට ප්‍රතිඵල දෙකක් ලැබෙනවා අපිට එකක් තමයි අපේ සිහිනුවන කියන මේ මහා වටිනා කුසලතාවයේ දියුණු වෙනවා. අනිත් පැත්තෙන් අපේ දෛනික ජීවිතේ සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු නිවැරදිව පවත්වා ගන්න අපිට පුරුදු පුළුවන් වෙනවා. සිහිනුවන තිබ්බොත් තමයි යමක් නිවැරදිව කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඒක ඔය පුරුද්දට කෙරෙනවා. හරි. ඒකේ පිළිවෙලක් නැතුව ඔය කෙරෙනවා. හැබැයි සතිය පැවැත්වුවොත් ඒ දේ Tamanට අනුන්ට සමස්ත ජීව ජීව පද්ධතියට අයහපතක් නොවන විදිහට ඒ දේ කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ওই විදිහට සිහිනුවන දියුණු කිරීමට අදාළ ඒ කමඨහන් තුන මුලින්ම දේශනා කරන්නේ ඒ තුන තමයි ආනාපාන සති ඉරියාපත සති සම්පජාන සති වශයෙන් මේ කොටස් තුන දැන් අපි ඒව පහු කරලා සිහිනුවන දියුණු කරගත් අය හැටියට එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ විදර්ශනාවට තමයි යොමු කරන්නේ. ඉතින් විදර්ශනාවේ ස්වરૂපය තමයි මේ නාම ධර්මයි රූප ධර්මයි වල යථා ස්වභාවය ප්‍රකට කිරීම. ප්‍රකට කර ගැනීම. අපි ඕකට යථාබෝධය කියනවා, යථාභූත ඥාන දර්ශනය කියනවා. නිබ්බේධික පඤ්ඤා කියනවා. ඇත්ත ඇතිසැටියෙන් දැකීම කියලා කියනවා. නොඑක් විදිහේ වචන අපි පාවිච්චි කරනවා. රූප ධර්මවලත් නාම ධර්මවලත් යථා ස්වභාවය ප්‍රකට කරගන්න. මොකටද මේ අපි කතා කරන බුදුදහමේ කතා කරන මූලික ගැටලුව පැන නගින්නේ මේ නාම රූප ධර්ම ඇසුරු කරගෙන. රූප ධර්ම සහ නාම ධර්ම කෙරෙහි ඇලීම ගැටීම මුලාව කියලා දෙයක් අපි ඇති කරගන්නවා. සත්වයා. ඒ ඇති කරගන්නේ ඇයි? ඇයි මේ නාම රූප ධර්ම කෙරෙහි ඇලෙන්නේ? ඇයි නාම රූප ධර්ම එක ගැටෙන්නේ? ඇයි නාම රූප ධර්ම වලින් මුලා වෙන්නේ? ඒවයි ගති ගති ලක්ෂණ ස්වરૂප ස්වභාවයන්ට මුලා වෙන්නේ ඇයි? මෙහි යථා ස්වභාවය නොවැටහෙන නිසා. ඇත්තම తත්වය නොවැටහෙන නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ඇත්තම తත්වයේ වටහා ගැනීම අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම ඇතිතතු දැකීමයි විපස්සනා කියන්නේ විදර්ශනා කියලා කියන්නේ. ඉතින් ඇත්ත తත්වයේ දැක්කම ඇලෙන්න දෙයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ, මුලා වෙන්න දෙයක් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ඇලීමට ගැටීමට මුලාවට තනි වචනයක් කියනවා තණ්හා කියලා. තනි වචනේ තණ්හා. ඉතින් දුකට හේතුව හැටියට බුදු පියාණන් වහන්සේ තණ්හාව දක්වන්නේ ඒකයි. කතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මොකද්ද මේ දුකට හේතුව? දුක ජනනය කරන හේතුව. යායන් තණ්හා. මෙන්න මේ තණ්හාව. තණ්හාව කියන්නේ ඇලීම, ගැටීම, මුලාව. ඉතින් ඒක නිසා ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය මේ මුදවන්න නම් මිදෙන්න නම් මේ ඇලෙන ගැටෙන මුලා වෙන දෙහි යථා ස්වභාවය. එහි යථා ස්වභාවය වටහා ගන්න ඕනේ. ඒක බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බලහත්කාරයෙන් නතර කරලා තියන්න පුළුවන් කමක් නැහැ. යමක ඇලෙන එක, යමක ගැටෙන එක. යමකට මුලා වෙන ගතිය බලහත්කාරයෙන් නතර කරලා තියන්න බෑ. තියන්න පුළුවන් තිබ්බට වැඩක් නැහැ. දැන් මේ සමත සමාධි වලින් කරන්නේ ඒක බලහත්කාරයෙන් ඒක වළක්වල තියෙන. රූපේ දිහා බලන්නේ නැතුව ඉන්න. ශබ්දේ නාහයින්. ගන්ධ සුවඳ රස පහස නොවිඳ ඉන්න. මනස යොදන්නේ නැතුව ඉන්න. මේ ඒකයි ඉතින් ඒක බලහත්කාරකමක් කරන. ඒක සාර්ථක නැහැ. එහෙම නෙමෙයි මේකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ යථා ස්වභාවයට මුහුණ දීලා ඒ අවබෝධයෙන් යුතුවම අවබෝධයෙන් යුක්ත වුණාම පුද්ගලයා ඒ නිබ්බිදාවට වැටෙනවා. නිබ්බිදා කියලා කියන්නේ ඒකයි. නිබ්බිදා කිව්වේ ওই යථාබෝධයට. ඉතින් නිබ්බිදා විරජ්‍යති විරාගා විමුච්ඡති. ඉතින් නිබ්බිදාව ආවනම් එතන ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැත්තම් දුකක් නැහැ. එතකොට ඔය ඕක තමයි බුදු පියාණන් වහන්සේගේ සමස්ත ක්‍රියාවලී සාරාංශය. මේ දුක කියන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නවා. ඒක ඉතින් අලුතෙන් පැහැදිලි නොකලත් ඒත් බුදු පියාණන් වහන්සේ දුක්ඛ කියන්නේ කුමක්ද පැහැදිලි කරලා තිබෙනවා. විශේෂයෙන් උන්වහන්සේගේ විශේෂත්වය තමයි අපිට නොපෙනෙන අපි නොදුටු දේ අපි අවබෝධ අපිට අවබෝධ කරගන්න බැරි වුණු දෙයක් අවබෝධ කරගත්ත අවබෝධ කරගෙන අපිට පෙන්වලා දුන්නේ. ඒ තමයි විශේෂයෙන් මේ දුකට හේතුව. මේ හේතුව මේ සමහර ඇත්ත හොයාගත්ත යම් ප්‍රමාණයකට නමුත් හරියටම හොයාගන්න බැරුණා බොහෝ දෙනෙක්. තුඟක් අය හිතුවේ මේ ඇහැට පේන එක තමයි දුක. මේ රූපේ තමයි මේ ප්‍රශ්නේ තියෙන. රූප රූප රූපය එහෙම නැත්නම් රූප පෙනීම. එහෙමත් නැත්නම් රූප පේන්නේ නැහැ කියලා හිතුවා මේ දුකට හේතු. එක්ක කන කනට ඇහෙන ශබ්දය කනට ශබ්ද ඇසීම. ඔහොම තමයි හිතුවේ. ඉතින් ওই විදිහට හිතලා ඕවා මගහරින්න උත්සාහ කෙරුවා. ඒ වයින් දුරස් වෙලා ඈත් වෙලා අයින් වෙලා ඉන්න උත්සාහ කෙරුවා. බුදුරජාන් වහන්සේත් බුදුරජාන් වහන්සේ නෙවෙයි ඒ කාලේ බෝධිසත්ව. ඉතින් බෝධිසත්ව කාලේ ওই වැඩේ කරලා බැලුවා ඉතින්. නමුත් තේරුණා මේක අසාර්ථක වැඩක්. අඥාන වැඩක්. එහෙම නෙමෙයි මම මේකට මූණ දෙන්න ඕනේ කියලා. ඒකයි. ඔය මූණ දීලා ඒක අවබෝධ කරගෙන ඒක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න එකටයි මාර පරාජය කියන්නේ බුදුදහමේ. ඒකයි මාර කියන්නේ මොකද්ද කියලා සමිද්ධාමඳුර අහපුවාම බුදුහාමඳුර මාර හැටියට හඳුන්වලා තියෙන්නේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දිවට කයට දැනෙන ගඳ රස පහස, හිතට එන හිතට දැනෙන හිතට වැටෙන අරමුණ, ධර්මතාවය. අනිත් පැත්තෙන් ඇහැ කන නාසය දිවකය මන ඕවා ටික තමයි මාර හැටියට දක්වලා තියෙන්නේ. මාර පරාජය කියන්නේ ඕවයින් පලා යන එක නෙමෙයි. රූපයෙන් ඇහෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් ධර්මතාවයෙන් පලා යන එක නෙමෙයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් පලා යන එක නෙමෙයි. මේවා අවබෝධ කර ගැනීම මේ මෙතන තියෙන්නේ නාම ධර්ම රූප ධර්ම ටිකක්. එකක ක්‍රියාත්මක වීමක් තියෙන. ඒක අවබෝධ කරගෙන ඒකට මුහුණ දීම. ඒක තමයි බුදු පියාණන් වහන්සේ අපට උගන්වන විශේෂ දේ. ඒ ඒක තමයි ඔය නිබ්බාන නිවෙන මගේ නැත්තම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඇතුළත් වෙලා තියෙන ඕකට මුහුණ දෙන විදිහ තමයි. එතකොට මේ අපි සාකච්ඡා කරන්නේ විමසන්නේ බුද්ධ දේශනා තුළින් මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මේ මහා සතිපට්ඨාන දේශනාවෙත් ඇතුළත් වෙලා තියෙන්නේ මූලික වශයෙන් මේ පටිපදාව. ඉතින් පටිපදාවේදී ඉතින් මූලිකම උගන්වන සිහිනුවන දියුණු කරගන්න කියලා. සිහිනුවන දියුණු ආරියට සන්නහ සන්නද්ධ වෙනවා වගේ මේ මේකට මුහුණ දෙන්න එපා. දැන් පලා යනවනම් අවියාවද ඕනේ නැහැ. පලා යනෝ නම් වීර්යය ඕනේ නැහැනේ, අවියාවද ඕනේ නැහැනේ. මුහුණ දෙනකොට තමයි මේකට අවශ්‍ය කරන කුසලතා වලින් සන්නද්ධ විය යුතු. නිසා මේ මාර පරාජයට නැත්තම් මේ ක්ලේශ ධර්මයන් ඇතිවීම වළක්වා ගැනීමට මූලික කුසලතා තුන හැටියටයි බුදුදහමේ තරම සති ධම්මවිචේ විරිය කියන තුන උගන්වන්නේ. ඒකම තමයි මේ සතිපට්ඨාන දේශනාවේදී සති සම්පජඤ්ඤ ආතාපි කියන වචන වලින් කියන්නේ ඒකමයි. ඉතින් ඒක වර්ධනය කරගෙන අපි මුහුණ දෙනවා මේකට. මුහුණ දෙන්නේ කාටද? නාම ධර්ම වලටයි රූප ධර්ම වලටයි. දැන් ඉතින් කාය අනුපස්සනාවේ ඉස්සරහටම ගත්තේ රූප ධර්ම. රූප ධර්ම කියලා දෙයක් තියෙනවා. බොරු නෙවෙයි සත්‍යයි. ඇහැට පේන දෙයක්, කනට ඇහෙන දෙයක්, නාසයට දිවට කයට දැනෙන දෙයක් තියෙනවා. ඉතින් සමහරු එහෙම දේවල් නැහැ කියලා කියනවා. ඒව හිතින් හදාගත්ත ඒවා කියලා කියනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ සමහරුන්ගේ වැරදි මති මතාන්තර බුදුරජාණන් වහන්සේ කොහේවත් රූපස්කන්ධේ හිතින් මවාගත් එකක් කියන්නේ කාය රූපකාය ඒවා හිතින්ම අවාගත් ඒවා කියන්නේ ඒක පවතින දෙයක් බොහොම අපූර්වට රූප රූපස්කන්ධය රූපකාය රූප ධර්ම හරි අපූර්වට විග්‍රහ කරලා විස්තර කරලා ඒවයි යථා ස්වභාවය පෙන්වා දීලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ එහෙම එකක් නැහැයි කියලා නැහැයි කියනකොටම ඒකෙන් පලා යන එකක් මේ කරන්නේ. නැහැ නෙමෙයි. එහෙම එකක් තියෙනවා ඒකට මුහුණ දෙන්න ඕන. එතකොට මේ සමස්ත රූප ධර්මවල කේන්ද්‍රය හැටියට සලකන්නේ කාය. ඒකයි මේ සතිපට්ඨාන දේශනාවේදී මුලටම මේ කාය ගත්තේ කායානුපස්සන. මේ මේ මේ සමස්ත අපි හිතමු අපිට පේන නොපෙනෙන අපේ ඉන්ද්‍රිය සීමාවේ තුල සහ ඉන්ද්‍රිය සීමාවෙන් එපිට කියලා යම් යම්තාක් රූප ධර්ම පවතිනවද දැන් අපේ ඉන්ද්‍රිය සීමාවේ පවතින දේවල් ටික අපිට ගෝචර වෙනවා. ඇහි සීමාවේ පවතින ටික හැට පේනවා. කනේ සීමාවේ පවතින දේවල් කනට ඇහෙනවා. නාසයේ දිවේ කයේ සීමාවේ පවතින දේවල් නාසයට දිවට කයට දැනෙනවා. අපේ මනසේ යොදවන්න පුළුවන් ඒරියා එක ප්‍රදේශය තුල අපි මනසේ යෙදුවොත් ඒ ටික මනසට ගෝචර වෙනවා. එතකොට ඉන්ද්‍රිය හයේ සීමාව ඇතුලේ විතරක් නෙමෙයි රූප ධර්ම තියෙන්නේ එතනින් පිටත් හැබැයි අපිට වැදගත් වෙන්නේ මේ ඉන්ද්‍රිය හයේ සීමාවේ ඇතුළත රූප ධර්ම තමයි. එතනින් පිටස් පිටත තියෙන එකක් අපිට කවදාවත් ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක එක්තරා තැනකදී අහනවා ප්‍රශ්නයක් හැටියට. මේ යම් දවසක නොදුටු දැක්කෙත් නැහැ දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, දකින්න ඕනෙත් නැහැ. කාල තුනම අල්ලලා කියනවා. යම් රූපයක් මේ මොහොතේ දකින්නෙත් නැහැ. දැකලත් නැහැ. ඉදිරියේ දකින්න ඕනෙත් නැහැ. එහෙම රූප ධර්මයකින් අපට දුකක් ඇති වෙනවද කියලා. දුකක් විතර නෙවෙයි සැපක් හරි ඒ දෙකම අදාළයි. නමුත් බුදුරජාණන් වහන්සේ එතන අහන්නේ දුකක්. ඉතින් කෙලින්ම පැහැදිලි පිළිතුර අපිට දුකක් එන්නේ ඊළඟට ශබ්දය අල්ලලත් ඒක අහනවා. දැන් ඇහෙන්නේ නැති. කලින් අහලත් නැති. මතුවට අහන්න ඕනෙත් නැති ශබ්දයකින් අපිට දුකක් එනවද? අපිට ඒක ප්‍රශ්නයක් වෙනවද? ඇලීමකට, ගැටීමකට, මුලාවකට හේතුවක් වෙනවද? වෙන්නේ නැහැ. ඇයි? දැන් ඇහෙන්නෙත් නැහැ, ඇහිලත් නැහැ. ඉස්සරහට අහන්න ඕනෙත් නැහැ. මේ විදිහට ඉන්ද්‍රිය 6ට ගොදුරු නොව දැන් ගොදුරු වන්නෙත් නැති අතීතයේ ගොදුරුුනෙත් නැති අනාගතයේ ගොදුරු වෙන්න ඕනෙත් නැති රූපයකින් ශබ්දයකින් ගන්ධයකින් රසයකින් ස්පර්ශයකින් ධර්මතාවයකින් අපිට දුකක් එන්නේ එහෙනම් මේකෙන් ඔප්පු වෙන කාරණේ අපිට දුකක් එන්නේ අපේ ඉන්ද්‍රිය ගෝචර සීමාවේ තියෙනවා නම් විතරයි. හැබැයි එතනින් එහාත් ඔය රූප ධර්ම තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. මොකද මට පේන්නේ නැති එක වෙන කෙනෙකුට පේනවා. වෙන කෙනෙක් ළඟ තියෙනවා. එයා කියනවා ඔයා දන්නවද මල් ළඟ මෙහෙම එකක් තියෙනවා. ඔයා දැකලා තියෙනවද? අනේ මම දැකලා නැහැ. ඒක තමයි. නමුත් එයා ළඟ එහෙම එකක් තියෙනවා. එයා දැකලත් තියෙන ඒක. එයා පාවිච්චි කරනවා, පරිහරණය කරනවා. මම ඒක දැකලත් නැහැ. පාවිච්චි කරන්නෙත් නැහැ, පරිහරණය කරන්නෙත් නැහැ. හැබැයි ඕක ඕක ගැන තොරතුරක් නොකියන තාක් මට ප්‍රශ්නයක් නැහැ. රහවලා ළඟ තියෙන ඒ ඒ දේ රූප ධර්මයේ භාණ්ඩයක් කියලා අපි හිතමු උදාහරණයක් ඇටියෙ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ මම ඒක දකින්නෙත් නැහැ දැකලත් නැහැ දකින්න ඕන කමකුත් නැහැ. හැබැයි අරයා ටෙලිෆෝන් කරලා කිව්වා දන්නවද මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන්. අපි හිතමු වෙළඳ පොළට භාණ්ඩයක් ඇවිල්ලා එයා ඒක මෙලදී අරගෙන දැන් එයා පාවිච්චි කරනවා. ඉතින් අනිත් එක්කෙනාටත් කතා කරලා කියනවා දන්නවද මෙහෙම එකක් තියෙනවා ඔන්න මම ගත්තා. හරි හොඳයි ෂෝක්. දැන් මොකද වෙන්නේ? දැන් පළමු වතාවට මේ රූප ධර්මයේ ගැන ශ්‍රවණය කරන දැක්කේ නෑ. මේක ඇහුන්නේ නෑ. රූප ශබ්ද රූපයක් විතරයි. ශබ්ද රූපයක් විතරයි. මේ වර්ණ රූපයක් නෙමෙයි. ඉතින් ඇහුවම අර අහන ශ්‍රවණය කරන පුද්ගලයාගේ ස්වභාවය අනුව ඌට තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඇති වෙනවමයි කියලා අපි කියන්නේ. නමුත් ඉඩ තියෙනවා. මොකද ඉන්ද්‍රිය ගෝචර වුණා අර රූප ධර්ම. ඔතනින් තමයි පටන් ගන්නේ. කොහොම හරි ඉන්ද්‍රිය ගෝචර නොවුනොත් මේක වෙන්නේ එතකොට තමයි ඔන්න ඔය කාරණේ බුද්ධ පූර්වයේ අය තේරුම් අරන් හිටියා. මේක ඉන්ද්‍රිය ගෝචර වුණොත් තමයි ප්‍රශ්නේ. එහෙනම් අපි ඉන්ද්‍රිය ගෝචර වීම වළක්වාගෙන ඉඳමු කියලා. ඒගොල්ලෝ ඒ ස්ථාවරයට ගියේ ඒකයි. දැඩි සමතවලට බැහැගත්තේ ඒක නිසා. නමුත් මේක ඉන්ද්‍රිය ගෝචර වීම අපිට වළක්වන්න බෑ. අර ටෙලිෆෝන් කරලා කියන එක්කෙනාට අපිට කියන්න පුළුවන්ද ඔයාගේ තොරතුරු අපිට මුකුත් කියන්න එපා. ඔයා පාවිච්චි කරන කරන දේවල් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගැන අපිට මුකුත් කියන්න එපා කියලා කියන්න පුළුවන්ද? ඒක 100% වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. සමහර කෙනෙක් ඉතින් තමන් වටිනා කියන දෙයක් හරි ප්‍රයෝජනවත් වෙන දෙයක් හරි යම්කිසි රූප ධර්මයක් දැක්කම ඇහුවම වින්දම ඉතින් අනිත් එක්කෙනාටත් එයාට කියන්න හිතෙන. කියන්න හිතෙන. ඉතින් එයා කියනවා. නැත්තම් අරගෙන ඇවිල්ලා පෙන්නනවා. එන්න නැත්තම් එක්කන් ගිහිල්ලා පෙන්නනවා. එන්නකො පෙන්නන්න. ශාරි ෂෝක් එකක් තියෙන මෙහෙම එකක් කියලා. එහෙනම් බුද්ධ පූර්වයේ ශ්‍රමණවරුන්ගේ ප්‍රතිපදාව අසාර්ථකයි. මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට, දිවට, කයට දැනෙන එක, මනසට ගෝචර වෙන එක 100%ක් වළක්වලා තියන්න බෑ. එහෙනම් මේවට මුහුණ දෙන්න ඕන. මුහුණ දෙන්න ඕන ප්‍රඥාවෙන්, සිහියෙන්, වීරියෙන් යුතුව. ඒකට මේවයි යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕන. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ නාම රූප ධර්මවල යථා ස්වභාවය අපිට පෙන්눔 කරන්නේ. අපිට ඕක අවබෝධ කරගන්න පුළුවන් බැරි නෑ. තේරුම් ගන්න පුළුවන්. ඉතින් රූප ධර්ම තමයි ඉස්සර ඉස්සර වෙලා ගන්නෙ නිතරම බුදුරජාන් වහන්සේ හැමතැනම මේ නාම රූප විග්‍රහයේදී නාම මුලට ගන්නේ නැහැ. හැමතැනම එහෙමයි. ස්කන්ධ පිළිබඳ සාකච්ඡාවේදී මුලට ගන්න රූපස්කන්ධය. සතිපට්ඨාන වලදී නිතරම මුලට ගන්න කාය, කායානුපස්සන. මේ අර දස ප්‍රශ්නේදී වුණත් මේ මුලට අරන් තියෙන ඒක නාමකින් සබ්බේ සත්ත ආහාරට්ටි ටික. ආහාර සමුදය රූප සමුදය උනේ. එතන ගත්තෙත් ඒකම. දේ නාමකින් නාමංච රූපංච අන්න එතෙන්දී නාමයක් තරන් තියෙනවා. ඉස්සර වෙලාම ගන්නෙ රූපේ. එතකොට ඒ රූප ධර්මවලත් කේන්ද්‍රය මධ්‍ය ලක්ෂය වෙන්නේ රූපකාය. අපි හැමෝටම තියෙන මේ ශරීරය ඇඟ කියලා අපි ඕකට කියන. ඇඟ රූපකාය. ඉතින් ඒක තමයි කමටහන කරන්නේ. මොකද මේ අපි ওই වටේ පිටේ තියෙන රූප ධර්ම පිළිබඳව ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ මේ රූප කාය පවත්වාගෙන යාම සඳහා. කියා එයිම සත්‍යයට අවශ්‍ය කරන රූපකායක් ලැබිලා තියෙන යාට ඒ රූපකාය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් වෙන මේ රූපකායට අපහසුතා මගහරවන්න රූපකායට වැඩි පහසුකම් ඇති කරන්න ඔහොම ඔහොම ඕමනාකම් ඇති වෙනවා. සමහරට සක්කාය දිට්ඨිය ඇති වුණොත් රූපස්කන්ධය පිළිබඳව මමයේ මගේ මට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ කියන සක්කාය දිට්ඨියක් තියෙනවනම් தત્ත්වේ බරපතල වෙනවා. එතකොට ඉතින් මේක සම්බන්ධයෙන් වැඩ වැඩි. ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි, රාජකාරි වැඩි. කොච්චරවත් කය පිළිබඳ වැඩවල තමයි යෙදිලා එතකොට ඒකම ඒ ඒක ඇතුළෙම මේ දුක එනවා. මොකද කය කියන එක රූප කාය, රූප ධර්ම, ඇඟ තමන්ට ඕන හැටියට තමන්ට රුචි විදියට මනාප විදියට කැමති ආකාරයට පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් නැති බව තේරෙන්නේ නැහැ. එහෙම එහෙම බහැයි කියන එක තේරෙන්නේ නැහැ. කායෝ අනත්තා වුණාට අනත්ත් සංඥාව නැහැ. සත්‍යයට. මේක අනාත්මයි. මේක මේක මට ඕන හැටියට හසුරවන්න බෑ. මං කැමති විදිහට පවත්වන්න බෑ. කියන එක තේරෙන්නේ. ඒ ඒ ගැඹුරු ධර්මතාවය අවබෝධ වෙලා නැහැ. ඉතින් මේ මේ විදර්ශනා කමඨහන් වලින් බුදු පියාණන් වහන්සේ උත්සාහ කරන්නේ ඒක අවබෝධ කරගන්න. ඉතින් අපි කායානුපස්සනාවට නැවත පොඩ්ඩක් අවධානය යොමු කරමු. අපි මුලට ගත්තා පටිගෝල මනසිකාර ධාතු මනසිකාර කියන දෙක විදර්ශනා කමටහන්. එතකොට මේ කමටහන් අපි හුඟක් පැහැදිලි කළා. ඊට අදාළ සටහන් පවා මම අන්තර්ජාලගත කරලා ඇති. මම හිතන ඒවා කියව ගන්නවා කියලා. ඉතින් ඒත් මේ පහුගිය ඊයේ පෙරේදා දවස් දෙකේ අපේ යෝගීන් හුඟ දෙනෙක් කතා කරුවා. ඉතින් මම ඒ ගැන බොහොම සතුටුයි. භාවනා කරන ඇත්තෝ භාවනාවේදී ඇතිවෙන අත්දැකීම් කතා කිරීම අවශ්‍යයි. අපිත් එහෙමයි භාවනාවට යොමුණු කාලේ අපේ ගුරුවරු අත නෑර කොහොම හරි පස්සේ පන්නගෙන ගිහිල්ලා මේක කොහොමද මේක කොහොමද දැන් මම මෙතන මෙතනින් එහාට යන්නේ කොහොමද මොකද්ද මම කරන්න ඕන කියලා ඒ කල්යාණ මිත්‍රයා ගුරුවරයා අත නෑර මේ වැඩේ කරගත්තා. ඇතර මේ සූත්‍ර තිබුණාට ත්‍රිපිටකයේ තිබුණාට මේ වැඩේ ඉපමණකින් කරගන්න බෑ. ඉපමණකින් කරගන්න පුළුවන් ඇත්තෝ සමහර ඇත්තෝ ඇති සමහර විට ඔය මේ බාහිය වගේ මහා මේ කුසాగ්‍ර ප්‍රඥාවන්ත ඔය ඇති අපේ ශාසනෙත් එහෙමයි හිටියන් බුදුහාමුදුරන්ට නිකම් වචනේ කිව්වනම් ඇති බාහිය වගේ ඇත්තෝ ඉතින් වහා වැටහෙන ඥානය ඇති ඇත්තන්ට සමහරට මේ සූත්‍රයක් යම්කිසි දෙයක් තනියෙන් කියවලා පුළුවන් ඇති නමුත් ඇත්ත වශයෙන්ම අපිටත් අපිටත් එහෙම බැරි වුණා. මේ කතා කරන මටත් සූත්‍රයක් කියවීමෙන් පමණ මූලික මග හසර විවර කරගන්න බැරි වුණා. එතෙන්දී අපිට ගුරුවරයා, කල්යාණ මිත්‍රයා අවශ්‍ය වුණා. ඉතින් ඒක නිසා අපි ධර්ම මාර්ගය යන ඇත්ත හැටියට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ සේවනයේ ගුරු ඇසුර වැදගත්. තමන් ධර්ම මාර්ගය යනකොට ඒ නවබෝධය, ඒ තියෙන අත්දැකීම්, ගැටලු ආදී සාකච්ඡා කිරීම අතිශයින් වැදගත්. ඉතින් අපි මේ දිනක් ඇර දිනක් මේ සාකච්ඡාව පවත්වන්නේ ඒ නිසා. ඉතින් අර විවේක දිනේ බණ ඒ කමටහන වඩන්න පුළුවන්. ඒ දින දෙකක්ම අපිට හම්බ වෙනවා සාකච්ඡාවේ. ඒ අතර වෙලාවල් යොදාගෙන කතා බහ කරන්නත් පුළුවන් ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. ඒ විදිහට මේ කාර්යය කරොත් ගමන ඉක්මන් වෙනවා. පටිපදාවත් සුඛා වේවි, අභිඥාව කිප්පා වේ. එහෙම නැති වුණොත් පටිපදාව දුක්ඛා වේ, අභිඥාව දන්දා වේ. ඒකෙන් අදහස් කරන්නේ මේ වැඩපිළිවෙල පහසු වෙනවා, අවබෝධය ඉක්මන් වෙනවා කියන එකයි. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඉතින් එහෙම නොකළොත් වැඩපිළිවෙල දුෂ්කර වේවි අවබෝධයේ මන්දගාමී වේවි. දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක් මම ඔය කිව්වේ මතක් කරේ. ඉතින් ඒක ඒක නිසා අපි වහා අවබෝධ කර ගැනීමටත් මේ මඟ පහසු කර මඟ පහසු කර ගැනීමටත් අපි ඔය දේ කරන්න ඕන. කමටහන් හොඳින් තේරුම් අරගෙන ඒක වඩන්න ඕන. අත නෑර. ඒ වගේම එන ගැටලු ප්‍රශ්න ආදී දේවල් ප්‍රාමාණික කල්යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කරලා ඒවා නිවැරදි කරගන්න. ඉතින් හොඳයි ඒ අතින්. ඉතින් ඒ ඉදිරිපත් කරපු සමහර දේවලුත් මට අවශ්‍ය වුණොත් මම මතක් කරන්නම්. කොහොම නමුත් අපි දැන් විදර්ශනා කමඨහන් වලට යොමු වෙලා සිටිනවා කායානුපස්සනාවේ පටිකූල මනසිකාරය අපි කතා කරා මේ රූප ධර්ම වල මතුවලා එන ප්‍රතිවිරුද්ධ ස්වභාවය අනුකූල පටිකූල සුචි අසුචි සුභ අසුභ කියන ලක්ෂණ දෙකක් මතු කරගෙන මතු කර ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අසුතව පුතුජන එකයි දකින්නේ. එක පැත්තයි අර අනුකූල සුචි සුභ පැත්තේ තමයි අසුතව පුතුජණේ ඉන්නේ නිතර. ඒ සුභ සංඥාව ඕවත් ඕක තමයි වැඩිපුරම තියෙන්නේ. ඒක තියාගෙන ඉතින් වැඩ. සුභ සංඥා. අසුභේ බලන්නවත් කැමති නෑ. මේ පැත්ත පලාත යන්නේ එහෙම එකක් තියෙනවයි කියලා දකින්නවත් අකමැති. අනුකූලයේ තමයි තියන් ඉන්නේ. පටිකූලයට කැමැතිම නෑ. ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවට කොහෙත්ම කැමති නෑ. ඉතින් ගැටුමන් අන්න ඇලීම අන්න දුක ඉතින් පටන් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්නේ අර පොඩි දරුවට අනිත් එක හොරෙන් ගෙනල්ලා පෙන්නනවා වගේ මේ බලපන් මේකේ අනිත් පැත්තක් තියෙනවා. ඔය කෙස් වල කළු පාටට කැමති වුණාට මේකේ සුදු පාට කියලා එකකුත් තියෙනවා. ඒක කාගේවත් වැරද්දක් අඩුපාඩුවක් කර්ම දෝෂයක්වත් කවුරුවත් අපිට කරන වැරද්දක් මොකක්වත් නෙමෙයි. මේක ධර්මතාවය, ස්වභාවය. මේක පිළිගන්න, මේක බාර ගන්න, මේකට මූණ දෙන්න. මේක එනකොට මූණ නරක කරගන්න එපා කියලා ඔන්න පෙන්නනවා. ඉතින් රූප ධර්ම වල. කෙස් ගහේ ඉඳලා පටන් ගන්න. කේශාලෝමා නකා දන්තා ඉඳලා නේ පටන් ගන්නේ. එතන ඉඳලා ඉතින් ඔය අපි ලොකු කරගෙන ඉන්න හදයන් යකනම් කිලෝමකන් දක්වා ඔබ පෙන්නන අපිට මහා ලොකු එකක් නේ හෘදේ වස්තු. හදයන්. ඉතින් අපි හිතන් ඉන්නේ ඕකේ පටිකූලේ එන්නේ නැහැ කියලා. හෘදේ වස්තුව ඉතින් හරියටම ඇත්ත දෙකට දුවන්න ඕන කිරීටක දමනි එක්කම හරියට වැඩ කරන්න ඕන. ඕවා બ્લોක් වෙන්නේ නැහැ, හිර වෙන්නේ නැහැ. බීට් එක අඩු වැඩි වෙන්නේ නැහැ කියලානේ හිතන් ඉන්නේ. වෙන්න නොවිය යුතුයි කියලා හිතන්. ඒ වෙන එකටයි පටිකූලයි කියන්නේ. ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අපි කැමති වෙන ස්වභාවය නෙමෙයි ඒකේ ප්‍රතිවිරුද්ධය. එනවාමයි. එනවාමයි. ඉතින් ඕක පිළිගන්නේ නැත්නම්, බාර ගන්න නැත්නම් ඉතින් මායя. අහු වෙනවා මායයට. පිළිගත්තොත් බාරගත්තොත් මායයට අහු වෙන්නේ නැහැ. ක්ලේශ මායය එන්නේ කෙලෙසේ හැදෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. තීම් ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන්නේ ඇත්ත తත්වයෙන් ඉතින් ඕක දකින්න අකමැති. පටිකූලයේ දකින්න අකමැති. ඕක පෙන්නකොට අහක බලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඕක පෙන්නකොට අහක බලා ගන්න. නෑ නෑ අද බෑ පස්සේ එන්නම් භාවනා කරන්න. දැම්ම බෑ අපි වයසට ගියාම ඕව දැන් දරුවන් දරුමල්ලන්ගේ වැඩ තියෙනවා අරෝ මේවා තියෙනවා කියලා නොයේ හේතු ගියේ කියා මේක පස්සට දාන්න. මොකද අරකට කැමති නැහැ. මේ ඇත්ත පෙන්නනවට යථා ස්වභාවය දකින්න කැමති නැහැ. ඒක මේ අසුතවා පුතුජන මානසේ හැටි. අපිත් ওই தත්ත්වේ හිටියා. මේක පෙන්නනවට දකින්න අකමැති. නමුත් දැන් දෙකම පෙන්න අමාරුවෙන් හරි දෙකම දැක්කවනේ. ඔන්න සුතව ආර්ය ශාවක වෙන්නේ ඔන්න උතින්දි තමයි. අර සුබේ විතරක් සුචියේ විතරක් ඉන්නකම් අනුකූලේ විතරක් ඉන්නකම් අන්ත පුතුජ්ජන්. යම් දවසක අසුබේ දැක්කද, පටිකූලේ දැක්කද, අසුචිය දැක්කද? ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. මේකේ මේ කැලලක් තියෙනවා, මේක ඇත්ත, මේක සත්‍ය. දැක්කද එදා අන්න සුතවා ආර්ය ශාවකෝන. ඉතින් සුතවා ආර්ය ශාවක වෙලත් මදිනේ. අරහා වෙන්නත් එක මේකේ කෙලවරට යන්නේ එහෙනම් මොකද්ද? අරක පිළිගන්නවා බාර ගන්නවා. බාරගෙන දැන් දෙකම අතහරිනවා. අන්න දෙකම අතහැරි දවසට අරහා වෙනවා. චාගෝපටි නිස්සග්ගෝ මුත්‍යානාලය. මොකද්ද මේ අතාරින්නේ? සුභයයි අසුභයයි දෙකම අතාරින්න. මොකද දෙකම අතාරිනවා මේක අතාරිනවා කියන්නේ ඉක්මවා යෑම. අතික්කම්ම කියන වචනේ අපි පාවිච්චි කරා. ඉක්මවා යනවා. මොකද්ද ඉක්මවා යනවා කියලා කියන්නේ මේ සුභයයි අසුභයයි කියන්නේ අපි හදාගත්ත සංකල්පනා දෙකක්. මේ දෙක ස්වභාව ධර්මයේ අවස්ථා දෙකක් මිසක ඇලෙන්න ගැටෙන්න තියෙන අවස්ථා දෙකක් නොවේ. ඒ දෙක ස්වභාවය ඒක පවතින දෙයක් කියලා පිළිගන්නවා. පිළි අරගෙන ඒකත් එක්ක ඉන්න පුළුවන් ඉතින් දැන්. අනිශ්චිතෝච විහෙරති නච කිංචි උපාදීයති. අනිශ්චිතයි. මේ මේ ස්වභාවයන් අනුකූලේ සුබේ සුචියේ ඇලෙන්නෙත් නැහැ. පටිකූලේ අසුබේ අසුචි එක්ක ගැටෙන්නෙත් නැහැ. ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. මොකද මේ දෙකම ඉතින් ස්වභාවයනේ. ඔන්න යථාබෝධය ඇති වෙනවා. ඇති වෙනා විතරක් නෙවෙයි අනිශ්චිත විහරණයටත් වැටෙනවා. එතකොට ආර්ය. එතකොට ආර්ය. එතකොට දුක නැහැ. ඉතින් ඔතෙන්ට එන්න පුළුවන්. ඔය පටිපූල මානසිකාරයෙන් කෙරුණේ ඕක. ඉතින් ඕකෙම්ම කෙනෙකුට ඇති ඉතින්. මදිය කියලා හිතෙන නිසා බුදුරජාණන් වහන්සේ පුණජ පරං කියලා තව එකක් කියනවා. කමන්නේ ඕක මදි නම් තව එකක් කියන්නම්කෝ කියලා. ඕක තේරෙන්නේ නැත්නම් තව එකක් කියන්නම්කෝ කියලා පුනච පරම්බික්කවේ බික්කු ඉම මේව කායන් යථාටිතං යථාපනිහිතං ධාතුසෝපච්චවේ මම තවත් විදිහකින් මේකේ ඇත්ත తත්වේ පෙන්වන්නම්කෝ කියලා ධාතු මනසිකාරය පෙන්වනවා මේ මේ මේ රූප ධර්ම නැත්නම් රූප කාය අපි කේසාලෝමා නකා දන්තා කියාගෙන හිටියට ඈකනාශේ දිවකය කියාගෙන හිටියට මේක කළුයි උසයි ලස්සනයි හැඩයි රුවයි තලෙලුයි ඔහොම කියාගෙන හිටියට මේකේ අන්තිමට තියෙන්නේ සතර මහා භූත. ඉතින් සතර මහා භූත එකතු වෙලා නළුව හතර දෙනෙක් වගේ මේ එක එක ඒවා පෙන්වන්නේ. ගෙස් ගස් පෙන්වන්නේ, කළු ගෙස් පෙන්වන්නේ, සුදු ගෙස් පෙන්වන්නේ. තත් පෙන්වන්නේ, නිය පෙන්වන්නේ. වකුගඩු හෘද වස්තු පෙන්වන්නේ, මල මුත්‍රා පෙන්වන්නේ. මේ සතර මහා භූතම තමයි මේ හැමතැනම තියෙන්නේ. ඔය සීමාවේ ඉන්න පුළුවන්ද කියලා අපෙන් අහනවා. බුදුහාමුදුරුවෝ. භූත සීමාවේ ඉන්න පුළුවන්ද? ධාතු සීමාවේ ඉන්න පුළුවන්ද කියලා. හතර මහා ධාතු විතරක් හැටියට ගන්න පුළුවන්ද කියලා. හරි අමාරු වැඩක් ඒක. ඇයි මෙතන পায় දෙපැත්තක තියාගන්න වෙනෝනේ පරම தත්වයට හතර මහා ධාතු විතරයි. සම්මුතිය ඇතුලේ තින් කෙස් ලොන් නියදක් කියන්න වෙනවා. ඔහු ගොඩ හෘද වස්තු කියන්න වෙනවා. මල මුත්‍රා කියන්න වෙන සම්මුතික தත්වය. ඉතින් සම්මුතියේ එක පැත්තකින් සම්මුතිය පිළි අරගෙන සම්මුතික தත්වය ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව විවාහාර කරන්නත් වෙනවා. පරම தත්වයේ හරියට අවබෝධ කරගන්න. ටිකක් අමාරු වැඩ. නමුත් පුළුවන්. බුදුරජාන් අපි බුදුරජාන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක අපි ආහාර ගන්නකොට පවා ඔය ධාතු මත්තකෝ හැම දෙයකම ධාතු මාත්‍රයෙන් විතරයි ගන්නේ. ඔය ආහාර ගන්නකොට අපි කියවන ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. යථාපච්චයම් පවත්තමානං ධාතුමත්මේ වේතං යදිදම් පිණ්ඩපාතෝ. ආහාරය ගන්නකොට ආහාරය සිඟනකොට ආහාරය වළඳනකොට ආහාරය දිරවනකොට ආහාර සම්බන්ධ ඕනම කටයුත්තකයේ දෙනකොට අපි සලකන්නේ මෙතන තියෙන සතර මහා ධාතු විතරයි. ඊට වැඩි දෙයක් මේකේ නැහැ. මේක කිසිම අගයක් ආඩම්බරයක් ගන්නෙ නැහැ. ලෝක සම්මත වශයෙන් අර කෑම හොඳයි, මේ කෑම හොඳයි, අර සුගුණයි, මේක අගුණයි. මේක රසයි, මේක නීරසයි, මේක සුගඳයි, මේක සුගඳ නැහැ. ආදී වශයෙන් සම්මතික විවාහාර තියෙන්න පුළුවන්. හැබැයි අපි ගන්නෙ ඔය කොහොම කොයි විදියට පෙනී හිටියත් ආහාරවල තියෙන හතර මහා භූත කියලා. යථාපච්චයන් පවත්තමානං ඒකත් ස්ථිර නැහැ. පච්චයන් යථා පවත්තමානං පච්චය කියන්නේ හේතුනේ. හේතුප්‍රත්‍ය අනුව පවතිනා වූ දෙයක් මේ. ස්ථිරසාර දෙයක්වත් නෙවෙයි. හතර මහා භූත කිව්වත් ස්ථිරසාර නැහැනේ. ඉතින් පවත්වන්න හතර මහා භූත ටිකක් විතරයි. එතකොට අර අපි සම්මත කරගත්ත සම්මුතියට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න. මේ ශරීරයේ තියෙන පටවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු. එතනින් එහාට ගිහිල්ලා බලපුවාම ශරීරයේ පැවැත්ම සඳහා අපි උපකාරී කරගන්නා වූ අනිකුත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියලා ඔක්කොම හතරකට දාලා තියෙන බුදුරජාණන් වහන්සේ. සිසු රූප ධර්ම. ඉතින් කයේ පැවැත්මට ප්‍රත්‍ය කරගන්න සිසු රූප ධර්ම ගොඩවල් හතරකට ගොඩ ගහලා දෙනවා. චතුපච්චේ කියලා ඒවට කියන්නේ. සිව්පසය. කාටත් ওই හතර ඕනනේ. ඔය හතර එකතු කරන්න, රැස් කරන්න, බෙදා හදා ගන්න තමයි මේ දඟලන දැඟලිල්ල. ආහාර වෙනුවෙන් දඟලන දැඟලිල්ල බලන්න. ඇඳුම් වෙනුවෙන් දඟලන දැඟලිල්ල. නිවාස වෙනුවෙන්, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු බෙහෙත් ඒත් වෙනුවෙන් දඟලන මොකටද මේ? මේ රූපස්කන්ධය නැත්නම් රූපකාය පවත්ව ගන්න. රූපකායේ පැවැත්ම. ඉතින් අපි ඕකේ යථා ස්වභාවය වටහා ගත්තනම් ගැටලුවක් නැහැ. ඉතින් ඒකයි අර ධාතු වශයෙන් පෙන්වන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ මෙතන ධාතු ටිකක් තියෙන්නේ නළුව හතර දෙනෙක් වගේ මේගොල්ලෝ එක එක විදියට පෙනී හිටියට. ඉස්ලොම් නියදත් විදියටයි, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු විදියටයි, කාලගුණ දේශගුණ විදියටයි. කොහොම හිටියත් මෙතන මේ හතර දෙනාගේ රංගපෑම් තමයි තියෙන්නේ. මේ හතර දෙනා එකතු වෙලා ගොනු වෙලා එකතු වෙලා උපාදාය කියලානේ කියන්නේ චත්තාරෝ මහා භූතා මේ හතර භෞතික ස්වરૂපයන් හතර චතුන්නංච මහා භූතානම් උපාදාය උපාදාය කියන්නේ මේගොල්ලෝ එකට ගොනු වෙනවා assemble වෙනවා assemble වුණායින් පස්සේ පෙන්වන්නේ නිතරම අලුත් එකක් වෙනත් දිගපල්ලක් සහිත වෙනත් හැඩයක් සහිත වෙනත් ගඳක් රසක් පහසක් සුවඳක් සහිත දෙයක් මතු කරනවා. ඒකයි. මේක නිකන් අලුත් නාට්‍යයක් පෙන්නනවා වගේ. අර නළුව හතර දෙනාම තමයි ඉන්නේ. හැබැයි ඉතින් රැවටෙනවා. හැබැයි අපි තේරුම් අරන් ඉන්නවා නම් ওই අලුත් නාට්‍ය පෙන්නුවට අර නළුව හතර දෙනාම තමයි උන්ගේ දෙබස් වෙනස් වෙලා, ඇඳුම් වෙනස් වෙලා, රංගපෑම වෙනස් වෙලා වේදිකා පසුබිම් වෙනස් කරගෙන මේ පෙන්නුවට මේ හතර දෙනාගේම වැඩ තමයි මෙතන තියෙන්නේ කියලා තේරුම් ගත්තනම් රූප ධර්ම පිළිබඳ ගැටලුව එතනින්ම ඉවරයි. ඕකට ඇලෙන්න, ඕකට ගැටෙන්න, ඕකට මුලා වෙන්න දෙයක් ඕකේ නැහැ. ඉතින් ධාතු මනසිකාරය බුදුපියාණන් වහන්සේ අපිට උගන්වන්නේ ඒ සඳහා. ඉතින් ඔය කමඨහන් දෙක අපි සාකච්ඡා කරුවා. ඊයේ පෙරේද මගෙන් ඔය කමඨහන් වැඩිම පිළිබඳ සමහර ඇත්තෝ ඇහුව කොහොමද දැන් මේ මම එදත් ඒවා කියලා දුන්නා නමුත් ඒක සමහර ඇත්තන්ට භාවනා කරන්න කිව්ව ගමම්ම මතක් වෙන්නේ පරියන්කේනේ ඉතින් වෙලාවක් ඕන ඉඳ ගන්න ඕන නිශ්ශබ්ද වෙන්න ඕන වටපිටාව අනිත් අය මට බාධා කරන්න බෑ මට තියෙන වැඩ අනිත් අය කරන්න ඕන මම භාවනා කරනවා කොහොමනේ අපිට පුරුදු කරලා තියෙන්නේ බුදුහාමුදුරු නම් ඔහොම පුරුදු කරලා නැහැ. කවුද ඔහොම පුරුදු කරලා තියෙන්නේ? භාවනා කරන්න කියලා. ඉතින් ඒක නිසා ඔන්න ඉතින් ඔන්න භාවනා කරන්න බෑනේ. ඇයි? මට වෙලාව මට වැඩ. අනිත් අය මට සද්ද කරනවා, බාධා කරනවා. මට රස්සාවට යන්න තියෙනවා. ඉතින් ඔය ඔක්කොම හේතු දාලා භාවනා කරන එක නතර කරනවා. එහෙම එකක් නෑ මේක. පරයන්කේ විතරක් කියලා තිබුණා නම් ඔන්න අපි ඔය ඔය ওই විදිහට ওই බාධා කියන්නේ. පරයන්කේ විතරක් නෙමෙයි කියලා තියෙන්නේ. නිශ්ශබ්ද තැනකට අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාරගතව, නිශීදති පල්ලංකම් විතරක් නෙමෙයිනේ කියලා තියෙන්නේ. අපිට එහෙම අවස්ථාවක් ලැබුණොත් gederedi hari කොහෙදි hari හුදකලා වෙන්න, නිශ්ශබ්ද වෙන්න, වැඩ ටික දැන් ඉවරයි. එහෙම නැත්නම් වැඩ අනිත් අය කරනවා මං වෙනුවෙන්. මං කරන්න ඕනේ අනිත් අය කරනවා. ඉනිත් අනිත් අය කරනෝ නම් මං පැනලා කරන්න ඕනෙත් නැහැ. මොකටද ඉතින් වැඩ පැනලා බදාගන්නේ? ඒකට කරන්න නැරලා තැරලා නිකන් ඉන්නේ. සමහරුන්ට ඕක කරන්න බෑ. Taman වැඩේ අනිත් එක්කෙනා කරනවා නම් සතුටු වෙලා නිකන් ඉන්න එපා හා හා කරන්නකෝ කියලා. එතන ගිහිල්ලා දික් කරගෙන ඉන්නවා. මේ වැඩේ කරනවාද හරියට නැද්ද? ඒකත් අමාරුයි සමහරවිට. එහෙම නෙමෙයි. ඒක හා හා ඒකට උපදෙස් දීලා එහෙනම් මේ විදිහට මේ වැඩේ කරන්න කියලා ඔන්න Tamanට විවේකේන ඔන්න නිදහසේන. ඔන්න වැඩ අඩු වෙන ඔන්න කාලය තියෙන. එහෙමනේ. වැඩ පැවරීමෙන් වැඩ බෙදා ගැනීමෙන් එහෙම පුළුවන් මේ වැඩේට කාලය වෙලාව ගන්න. මම මේ කියන්නේ පරියන්කයට. ඉතින් එහෙම කරලා ඉතින් පාඩි වුණොත් ඉතින් එතෙන්දී රූපකායම තියෙනවා දැන් කමටහන තියෙනෝනේ. වාඩි වෙලා හිටියත් ඇඟ තියෙනවා. ශරීරය තියෙනවා. කෙස්ලොම් නියදත් ටික ඒව එහෙමම තියෙනෝනේ. කොහේ ගියත් ඕක තියෙනවා. වාඩි වෙලා හිටියත් ওই 32 තියෙනවා. වෙනද වැඩක් කෙරුවක් තියෙනවා නිදිය ගත්ත කොයි වෙලාවෙත් තියෙනවනේ බලන්න බුදුහාඳුරු තෝරලා දීපු කමටහන් කොහේ ගියත් මේක අරගෙන යන්නේ කමටහන් අරන් යන්නේ ඉතින් මොකෝ භාවනා කරන්න බැරි ඔකට වාඩි වෙන්නම ඕනද මම වාඩි වෙන්න එපා කියන්නේ නැහැ පල්ලංකේ බුදු පියන් වහන්සේ අනුමත කරලා තියෙනවා ආරම්භක අවස්ථාවේ වාඩි වෙනව නම් වාඩි වෙලා පරයන්කෙන් ඉඳගෙන ඉතින් ශරීරේ කමටහන කරගන්න එහෙම. එහෙම නැතත් ඔය තමන් එදිනෙදා වැඩ කරන ගමන් වුණත් කමක් නැහැ. ඔළුව පීරන ගමන් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා නේ ඔළුව පීරන්නේ. ඉතින් කෙස් තේනවනේ. කේසා. ඉතින් පොඩ්ඩක් හිතලා බලනවා මේකේ පටිකූලයයි අනුකූලයයි දෙක ගැන. පටිකූල මානසිකාරයේ වඩද්දි එහෙමනේ. මගේ කැමැත්ත කොහොමද මේ කෙස් කොහොම තියෙනවද මගේ සාමාන්‍ය කැමැත්ත රුචිය මනාපේ දැන් එහෙමද තියෙන්නේ මේක? බලන්න පුළුවන්. සාමාන්‍ය දිනදා වැඩක් නේ දත් මදිනවයි කියන එක. ඉතින් කන්නාඩිය ළඟට ගිහිල්ලා අපි ඉතින් විරිත්තගෙන දත් මදිනවා. ඉතින් ඔය භාවනා කරන වෙලාවනේ. හොඳට කට ඇරලා දත් සෙට් එක බලන්න පුළුවන් ඕනනම් අත දාලා හෙල්ලෙනවද බුරුල් වෙලාද මේවා. මං කොහොමද මගේ අනුකූලය මොකද්ද? දත් දන්තා කොහොම තියනවද? දැන් මගේ මනාපයේ අනුවමද මේ දත් ටික තියෙන්නේ? කට ඇරලා බලන්න ඕනේ. දත් මදින ගමන් බලන්න ඕනේ. ඒ වෙලේ නෙමෙයි මේ භාවනාව කරන්නේ. ඉතින් යථාබෝධය ඇති වෙනව දත් මදිනකොටම. දත් මදින වෙලාවෙම. මගේ මනාපේ නම් දත් සෙට් එක මෙහෙම තියෙනකොට තියෙන වටයි. නමුත් මේ තියෙන්නේ නම් එහෙම නෙමෙයි බලනකොට. මම සුදට කැමති වුණාට මේක දුර්වර්ණ වෙලා. දැන් රෝ එක පැනලා සමහර ඒවා හෙල්ලෙනවා. සමහර ඒවා කටේ ඇත්තෙත් නැහැ වැටිලා. ඉතින් ඔය ඕකනේ ඇත්ත తත්වේ. ඕකනේ ඇත්ත తත්වේ. ඉතින් ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඔය ප්‍රත්‍යක්ෂ වුණාම යෝගියාගේ දක්ෂකම තමයි ඔය පවතින తත්වයක නොගැටී සිටීම. නොඇලී සිටීම. සමහර විට පවතින తත්වේ Tamanගේ මනාප తත්වෙම වෙන්න පුළුවන්. සුචිය වෙන්න පුළුවන්, සුබේ වෙන්න පුළුවන්, අනුකූලේ වෙන්න පුළුවන් දැන් තියෙන්නේ. හැබැයි ඒක එක්ක ඇලෙන්නේ නැහැ. මෙනෙහි කරගන්න මේ දැන් මෙහෙම තිබුණාට සුදට තිබුණාට තේලියට තිබුණාට එකක්වත් අඩුපාඩුවක් නැතුව 32 හොඳට තිබුණාට මේක මෙහෙම තියෙන්නේ නැහැ. මේකේ ප්‍රතිකූලේ එනවා. තාම ඇවිල්ලා නැහැ. දැන් තියෙන්නේ අනුකූලේ. හැබැයි අනුකූලේ ඉන්නෝ නම් පටිකූලයක් පටිකූලේ ඉන්නෝ නම් අනුකූලයක් මෙනෙහි කරගන්න පුළුවන්. දෙපැත්ත දකින්න ඕන. දෙකම දැක්කොත් දෙකම පිළිගත්තොත් තමයි මේකට උත්තර හම්බෙන්නේ. ඉතින් ඕක භාවනා කරන්න ඕක වාඩි වෙන්නම ඕනේ නැහැ. ඉතින් මගෙන් ඇහුවා මේ භාවනා කරන්න වාඩි වෙන්නම ඕනද? හැමතිස්සෙම වාඩි වෙලා ඉන්න බෑනේ. ඉතින් වාඩි වෙන්නම ඕනේ කමඨාන හරියට ඉගෙන ගත්ත කෙනාට ඕන ඉරියව්වකින් තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා ඔය කියලා තියෙන්නේ හරි අපූර්වට හිටගෙනත් පුළුවන් වාඩි වෙලත් පුළුවන් ඇවිදිමුනුත් පුළුවන් වැතිරිලත් පුළුවන් වැඩක් කර කර ඉඳිද්දිත් පුළුවන් එහෙම පුළුවන් ඉතින් ওই විදිහට ධාතු වශයෙන් බලන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් මෙනෙහි කරන්න පුළුවන් එතකොට එතකොට මේකේ යථා ස්වභාවය වැටෙනවා එහෙමයි ඊළඟට අපි අද අවධානය යොමු කරනවා මේ කායානුපස්සනාවේ ඇතුළත් විදර්ශනා ගමටහන් වල තුන්වැන්නට. ඒක සීවතික මනසිකාර කියලා හඳුන්වනවා. සීවති. මේක මේ පියවර 9කින් වගේ පැහැදිලි කරලා තියෙන බුදු පියාණන් වහන්සේ. පියවර 9කින් වගේ. ඒක නිසා මේක ප්‍රසිද්ධ නව සීවතික කියලා. අපි ඉස්සර මේ මේ රූප ධර්ම සම්බන්ධ කාරණයක් මේ සීවතිකයෙන් කිය. ඉතින් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ රූපකායමයි ගන්නෙ සීවතික මනසිකාරයේදී. රූපකායමයි ගන්නෙ. පුණජ පරං කියලා අර අර අර විදියටම කමටහන ආරම්භ කරනවා. හොඳයි මම තව කාරණයක් කියන්නම්කෝ කියලා. සීයතාපි පස්සෙය ශරීරං ශීවතිකාය චඩ්ඩිතං. දැන් මේ ශීවතික කියන්නේ සාමාන්‍යයෙන් වර්තමානයේ මේක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු මිනිස්සු මරුණම ඉස්සර මනුස්ස වාසයෙන් ටිකක් ඈත තැනකට ගිහිල්ලා විසි කරලා එන්නේ. වල දැමීමක් පුච්චීමක් කරන්නේ නැහැ. සොහොන සුසානේ. එතන සාමාන්‍යයෙන් සොහොන් පල්ලෙක් ඉන්නෝ. සුසාන පාලකෙක් ඉන්න. එයා ඉතින් ඒකට කරන්න ඕන දේ කරන සමහර වෙලාවට ඉතින් එයා මොනවා හරි කරනවා. ඒක නමුත් ඥාතීන් කරන්නේ ඒ නවසීවතිකේට මල සිරුර විසි කරලා එන. අතහැරලා දාලා එන එක. ඉතින් එතන අතහැර දැමූ මල සිරුරු ක්‍රමයෙන් මේවා රූප ධර්මනේ. සතර මහා භූත වලින් සකස් වෙච්ච දේවල්නේ. ඉතින් ඒව ක්‍රමයෙන් අර සබා දහමට අනුව කිසියම් ආකාරයකට විපරිණාමයක් පෙන්වන විපරිණාමයේ වීගෙන යන. අන්නේ විපරිණාමය පියවර 9කින් පෙන්වන බුදුරජාණන් වහන්සේ. පළවෙනි පියවරේදී කියනවා සීවතිකාය චඩ්ඩිතං ශරීරම් පස්සෙය. ඔබට යම් අවස්ථාවක අර අමුසෝනට සුසානේට වීසි කරපු මලකඳක් දකින්න ලැබෙයි ඒකාහමතං වීහමතං තීහමතං මත කියන්නේ මල ඒකාහ කියන්නේ එක් දිනක් මැරිලා එක් දිනක් ගත වූ හෝ ද්විහමතං මැරිලා දෙදිනක් ගත වූ හෝ තීහමතං මැරිලා තෙදිනක් ගත වූ හෝ කොහොම හරි එකක් හරිද එකක් එක දවසක් හරි දෙකක් හරි කොහොම හරිනේ අපි දන්නේ නැහැනේ අපිට ඒක දකින්න ලැබෙන ආකාරයේ අනු ඒ විතරක් නෙවෙයි උද්දුමාතකං විනීලකං විපුබ්බක ජාතං ඉදිමුණු කළු පැහැවුණු ඕජාව ගලන ඉතින් ඔය ඕවා මේ ස්වභාවික දේවල් සබාධාමේ සංසිද්ධිය ඔය පෙන්වන්නේ මේ ඔහොම එකක් දකින්න ලැබෙයි යම් දවසක දකින්න ලැබුණොත් මනුෂ්‍ය ශරීරයක් හෝ අඩුම ගානේ මේ බල්ලේ පූසෙන් මැරිලා හරි සතෙක් මැරිලා හරි ඔහොම අවස්ථාවක් අපිට දකින්න ලැබෙයි. දැක්කම ඒක ඉතින් මූණ අකුල ගන්න ඕනේ නැහැ. අපි ඉතින් මලකඳක් දැක්කොත් ඉතින් ඔය උපසංහරණය කෙරිල්ල කෙසේ වෙතත් ඔන්න ඉතින් බය වෙනවා, තැති ගන්නවා. එක්කෝ මොනවා හරි වෙන කුසලයක් හදා ගන්න මිසක කුසලයක් වඩා ගන්න දෙයක් බවට ඒකපත් කරගන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අපිට බුදුරජාණන් වහන්සේ මේ උපදේශය දෙන උපසංහරණය කරන්න කියලා. සෝ ඉමමේව කායන් උපසංහරති. ආර්ය ශාවකෙක් වුණාම මලකඳක් හම්බ වුණොත් කරන්න ඕන උපසංහරණය කරන එක. දැන් මැරිලා නෙමෙයි දැන් මැරුණයින් පස්සේ ඕකට උඩ පැනලා දඟලලා කෑ ගහලා නඩු දාලා වැඩක් තියෙනවනේ. අපි කරන්නේ ඒක. මරුණාන් පස්සේ තීන් උඩ පනිනවා, දඟලනවා, කෑ ගහනවා, ඔළුව ඇට තියාගෙන දුක් වෙනවා. නැත්තම් තව මිනිහෙක් එක රණ්ඩු කරන්න යනවා, නඩු දාන්න යනවා. මේක මරුවේ මෙහෙම, එහෙම මරන්න දෙන්න පුළුවන්. ආදී වශයෙන්. ඒවා ඉතින් අර සම්මුතික දේවල්. ආර්ය ශාවකෙක් වුණාම ඒව පස්සේ පන්නන්නේ නැහැ ඉතින්. මැරිලා නෙමෙද? දැන් උඩ පැන්න දැඟලුවා, ශෝක වුණා, කනගාටු වුණා, නැත්තම් මරපු එක මැරුවා එහෙම නැත්නම් උට නඩු දැම්ම කියලා මේ මලකඳට පනේනවනේ ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ මල සිරුරක් හම්බ වුණා. උපසංහරණය කරන්න. මොකද්ද මේ උපසංහරණය කරනවා කියන්නේ? අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති. මේ මේක තමයි ස්වභාවය මගේ ශරීරයටත් ඔන්න දැන් මේ උපසංහරණයේදී ගන්නෙ තමන්ගේ ශරීරේ. දැන් කායානුපස්සනාවේදී මේ වේනමාල කඳක් හම්බ වුණාට ඒකෙදි ඒක කණ්ණාඩිය කරගෙන මගේ එක දිහා බලන්නේ. මොකද අර මගේ එක කවදාවත් මට බලන්න හම්බ වෙන්නේ මම මැරුණාම මගේ මාල කඳට වෙන දේ මට බලන්න බෑ. මට දකින්න බෑ. මට ඒ ගැන තොරතුරක් දැනගන්න ක්‍රමයක් නැහැ. එතකොට මම මැරිලානේ. එහෙනම් මේ රූපකාය මරණයෙන් පස්සේ මගේ රූපකාය මම මෙච්චර මේ මහන්සි වෙලා රැක බලාගෙන අප උපස්ථාන කරලා කන්න බොන්න දීලා බෙහෙත් තේත් දීලා වතුර නාවල නිදි කරවල මේ පවත්ගෙන යන මේ ශරීරයට මරුණා ආයස්මාච විඥානං යදා කායං ජහන්ති යම් වෙලාවක මේ ශරීරයේ ආයසය උස්නයයි විඥානයයි ගිලිහිලා ගියාද එතකොට මොකද වෙන්නේ? ඉතින් ඕක බලා ගන්න විදිහක් නැහැ. කාටවත් ඒක ජීවිතේට නොලැබෙන අත්දැකීමක් කිසිම සත්වයකට. තමන්ගේ ශරීරය මරුණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ උපසංහරණයක් දෙනු. සසඳා බැලීමක් උපසංහරණය කියලා කියනවා. ඉතින් සසඳා බැලීමේදී අපිට උපකාරී වෙනවා වෙනත් මල සිරුරක් වෙනත් මල කඳක්. එහෙම එකක් හම්බ වුණාම සෙය්‍යත අපි පස්සෙය්‍ය ඔබට දකින්න ලැබෙන්නේ නම් දකින්න ලැබුණොත් ඉතින් ටිකක් කිට්ටු වෙලා උපසංහරණය කරා. මේක මැරිලා දවස් කීයක් වෙන්නේ ඇද්ද? එකක්ද දෙකක්ද තුනක්ද? දැන් මේකේ தත්ත්වය මොකක්ද? උද්දුමාතකම් ඔන්න ටිකක් ඉදිමිලා වගේ. අර ජීවත් වෙලා ඉන්න කාලේ වගේ නෙවෙයි. විනීලකම් කළු වෙලා. මේ කළු පැහැ කියන්නේ නෝනේ මරුණයෙන් පස්සේ. විපුබ්බක ජාතං මේ ඕජාව ගලන ස්වභාවයෙන් යුක්තයි. වැක්කිරෙන මේකේ තියෙන ඒවා. සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්නකොටත් වැක්කිරෙනවා. අපි ඒවා ඉතින් වහගෙන හොදගෙන තමයි ඉන්නේ අතේ ලේන්සුවක් තියන් ඉන්නේ සේවියෙත් පේපර් එකක් තියන් ඉන්නේ ඔය වැක්කිරෙන එකට තමයි මේ සමහර ඒවා ඉතින් ආශයන් තියෙනවා දැන් මුත්‍රාශය පන පන තියෙනකොට මුත්‍රාශයේ මුත්‍ර වැක්කිරෙන එක නතර කරගන්න පුළුවන් ඒ වුණාට මැරුණෙන් පස්සේ මුත්‍රාශයට මුත්‍රා නතර කරන්න බෑ ඒකේ තියෙන ටික ගලනවා ඔක්කොම එළියට ගලනවා. මම පැලිලා පුපුරලා එළියට ගලන එක නතර කරන්න බෑ මොකද මේ ආපෝ ධාතුවේ හැටි ගලන එකමයි. ජීවත් වෙලා හිටියයි මරුණයි කියලා නෑ ආපෝ ධාතුව ගලනවා. ගලන වැගිරෙන වැක්කිරෙන ස්වභාවය වළක්වන්න බෑ ඉතින්. අර ජීවත් වෙලා ඉන්න වෙලාවේ අපි කරන්නේ ওই ගලන එක වැගිරෙන වැක්කිරෙන ඒවා ටිකක් නතර කරගෙන පිහදාගෙන ඕදගෙන ඉන්නවා. හැබැයි මරණයෙන් පස්සේ නැරුණම නෙවෙයි අඩුම ගානේ ලෙඩ වුණාම බලන්නකො. අපේ ශරීරයේ ගලණේව, ඇගිරිනේව, ඇක්කිරිනේව අපිට නවත්ත ගන්න බෑ. නේ? එහෙම තියෙනවා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඒවං ධම්මෝ මේක ධර්මතාවය. ඒවම් භාවී මේක ස්වභාවය. බලන්න මේ පාවිච්චි කරපු වචන කමටහනේ ඒවන් ධම්මෝ ඒවන් භාවි. මේක තමයි ස්වභාවය. මේක තමයි ධර්මතාවය. ඒතං අනතීතෝ. අතීත කියන්නේ සාමාන්‍ය ඉක්මවනවා කියන අදහසක් මෙතන තියෙනවා. න අතීත අනතීත. මේ ස්වභාවය ඉක්මවන්න බෑ. මේ ගලන එක, වැగిරෙන එක, වැක්කෙරෙන එක, ඉදිමෙන එක, නිල් වෙන එක වළක්වන්න බෑ. මොකේද? මගේ ශරීරේ. මගේ ශරීරයට තෝකමයි වෙන්නේ පණ ගියා. පණ ගියාම නේ දැන් නම් පණ තියෙද්දිත් ඕක ටිකක් බලන්න පුළුවන් මේ වැක්කිරෙන වැగిරෙන හැටි, ඉදිමෙන හැටි, නිල් වෙන හැටි. ඕවා ඉතින් ජීවත් වෙන්නකොටත් වෙනවා. නමුත් මෙතෙන්ට මෙතෙන්ට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මරුණයෙන් පස්සේ ශරීරය අරන් තියෙන්නේ ඇයි මේ? සමහර අය තමන්ගේ මල කඳත් උපාදාන කරගන්නවනේ. මැරුණාම මගේ වැඩ මෙහෙම කරන්න ඕන. මේ විදියට කරන්න ඕන. මේ මගේ මල කඳට මෙහෙම මෙහෙම කරන්න ඕන. ඒකත් අල්ලගෙන. ජීවත් වෙලා ඉන්නකම් විතරක් නෙවෙයි ඒකත් අල්ලගෙන. ඉතින් මේ රූප ධර්මවල යථා ස්වභාවය පෙන්වන්නේ. විශේෂයෙන් රූප කායක් ගත්තම විඥානයේ තියෙනකම් විඥානයේ මේ නාම රූපේ පවත්වගන්නේ. විඥානය ගිලිහුණාම මේ නාම රූපේට පවතින්න බෑ. ඒක ඉතින් සතර මහා භූත වලට එකතු වෙනවා. මේ එකතු වෙන විදිහ තමයි පියවර 9කින් පෙන්නන්නේ. ඉතින් පළවෙනි පියවරේදී ඕක තමයි පෙන්නන්නේ. ඉතින් ඕක අපේ මූණහංග ගන්න නැතුව පලා යන්නේ නැතුව මල කඳක් හම්බ වුණොත් උපසංහරණය කරන්න ඕනේ. මල ගෙදර ගියාට අපි උපසංහරණය කරන්නේ නැහැනේ. මල ගෙදර ගිහිල්ලා වෙන වෙන කතා. කොහොමද මෙයා මැරුණේ? වයස කීයේද? මොකද්ද ලෙඩේ? කවුද දොස්තර? මොනවද දුන්න බෙහෙත්? ඕවනේ කතා. උපසංහරණේ නැහැ. ඉතින් මේකේ යථා ස්වභාවය අපිට කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. අයම්පි කෝගායෝ එවන් ධම්මෝ එවන් භාවී තං අනතීතෝති කියලා. එහෙම නෙමෙයි මල ගෙදර ගියයින් පස්සේ යාර අනිත් අය ඉතින් කොහොමටත් එක්කගෙන යනවනේ ඉස්සර වෙලාම එක්කන් යන්නේ. ඉතින් මේ මලකඳ ළඟටනේ. ඉතින් එතන කවුරුවත් කියන්නේ නැහැ ඔතනින් අයින් වෙන්න. නෑ ඕන වෙලාවක එතන ඉන්න පුළුවන්. පේන මට්ටමේ වේ අනිත් අයට අවහිරයක් බාධාවක් වෙනත් අයත් එනවා. ඉතින් මල මලකඳ බලන්න එනවනේ. ඒගොල්ලොන්ට අවහිරයක් නොවන විදිහට මේක පේන තැනක ඉඳගෙන විනාඩි 10ක් 15ක් උපසංහරණය කරන්න පුළුවන් නේ අපිට. අපි ඕක කරන්නේ ඉතින් ඥාතිනිත් එක්ක වල්පල් කතා කර කර ඉඳලා එනෝයි. එනම් බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මලකඳක් හමු වෙච්ච වෙලාව හරි වටින වෙලාවක්. කවුරු මැරුණා? උපසංහරති. ආර්ය ශාවකය. වික්කු. ඒකයි කර ක්‍රමය. ඉතින් අපි ඕක හුරු කරගන්න පුළුවන් දෙයක්. මනුෂ්‍ය මල ගඳක් ලැබුණා, සත්ව මල ගඳක් හම්බ වුණා. උපසංහරණය කරගන්නවා. මගේ ශරීරයටත් ඔය දේ ඔහොමම වෙනවා කියලා. ඕක තමයි ඔය සීවතික මනසිකා නැත අපි ඕකට උපසංහරණ ක්‍රියාව කියමු. උපසංහරණ භාවනාව කියලා කියමු. උපසංහරණය ඒකත් මානසිකාරයක් නේ මෙනෙහි මෙනෙහි කරන්න ඕන. උපසංහරණ මානසිකාරය. අර සම්පටිකූල මානසිකාරය, ධාතු මානසිකාරය වගේ මේක උපසංහරණ මානසිකාරය. තුලණය කොට සසඳා බැලීම උපසංහරණ කියන්නේ. තමන්ගේකට මේක වෙලා නැහැ තාම. නමුත් ඉතින් මේක තමන්ගේකට වෙනව දකින්න බැරි නිසා වෙනත් එකක් ඇසුරෙන් තමයි තමන්ගේකට සිද්ධ වෙන දේ සසඳා බලන්නේ. උපකල්පනයකට බලන්නේ උපසංහර. ඒක තමයි සීවතික මානසිකාර නැත්නම් සීවතික භාවනාව කියලා. ඉතින් ඕකේ අර ඉදිරි පියවර තියෙන්නේ 9 පියවර 9ක කියන්නේ ශරීරයේට සිදුවෙන යම් යම් වෙනස්කම්. මේ පළවෙනි පියවරේදී කියන්නේ මැරිලා එක් දිනක් දෙදිනක් තෙදිනක් ගත වූද ඉදිමුණා වූද කළු පැහැ ගැන්නුණා වූද ඕජාව ගලන්නා වූද කියලා. ඉතින් ඕක තවත් ටිකක් ඔහොමම තිබ්බොත් එම්බාම් ගෙරුවේ නැතොත් වල දැම්මේ නැතොත් පිච්චුවේ නැතොත් ඉතින් විපරිණාමය වෙනවා. ඊළඟට පෙන්නන දෙය්‍යතා පිපස්සෙය්‍ය ශරීරං මේ ජීවිතිකාය චඩ්ඩිතං ඉතින් සතුන් කන්න පටන් ගන්න. කජ්ජමානං කාකේහිවා කපුටු හරි, ගිජුලිහිනු හරි, බල්ලෝ හිවල්ලෝ හරි. ඉතින් අර මේ කවුරුවත් ඕක රැක බලාගන්නේ නැහනේ. හමුසෝනේ දාපුවාම ඉතින් නොයේක් සතුන් විසින් කනු ලබනවා. ඉතින් ඇත්ත වශයෙන් බලපුවාම ওই සතුන් කන්නේ මරුණයින් විතර පස්සේ විතරක් නෙවෙයි අපි ජීවත් වෙලා ඉන්නකොටත් බලන්නකෝ මෑස්සෝ මාදුරුවෝ උකුණු මකුණු පණු කොච්චරනම් ඇවිල්ලා මේක කනවද අපේ ඉතින් අර ඕක වලක්වගෙන ඉන්නෝ උන් කොහොම හරි පන්නගෙන මේ අපි මේක බේරගෙන හිටියට මරුණයින් පස්සේ බේර ගන්න කවුරුවක් කරන්නේ ඉතින් මේක කන සතුන් හොඳට මේක කාගෙන කනවා. ඒක තමයි ඔය ඊළඟ අවස්ථාවෙන් කියන්නේ. දෙවෙනි අවස්ථාව. ඉතින් ඔතන ඉඳලා තවත් ඉස්සරහට ඉතින් දේශනා කරනවා. ඉතින් මේ විදිහටම මේ සමහර වෙලාවට ඔහොම ඉතින් සතුන් ප්‍රාණීන් කන්න පටන් ගත්තා. මේකේ තියෙන මස් ආදිය අඩු වෙලා යන්නේ. ඊළඟ පියවරේදී පෙන්නනෝ අට්ටික සංකලිකන් සමන්ස ලෝහිතන් නහරු සම්බන්ධ. තාම මස් ආදී දේවල් ටිකක් තියෙනවා. සතුන් කෑවට මොකද? නහර සම්බන්ධයේ තියෙන ඇටසැකිල්ල සාමාන්‍ය විදියට තියෙනවා. තව ටිකක් ඕක දි รา පත් වෙනකොට සතුන් කනකොට අට්ටික සංකලිකන් නිම්මංශ ලෝහිතමක් ඉත්තා. දැන් මස් ලේ ටික නැහැ. ඒ ටික සතුන් කාලා නහරු සම්බන්ධන් තාම තියෙනවා. නහර වැල් වලින් ඇටසැකිල්ල ගැට ගැහිලා තියෙනවා. තවත් ටිකක් ඉස්සරහට යනකොට අපගත මංස ලෝහිතං මේ සම්පූර්ණම මස්ලේ නැත්තරම නැති වෙලා ඒව සතුන් කාලා විය කියලා ගිහිල්ලා නහරු සම්බන්ධයෙන් තාම ඇටසැකිල්ල තියෙනවා. තවත් ටිකක් ඉදිරියට යනකොට අට්ටිකානි අපගත සම්බන්ධානි දිසා විදිසා වික්කිත්තානි කියනවා. ඇට ටිකක් දැන් ඇට සැකිල්ලක් විදියට නෙමෙයි ඒවා ඒවා ඒ වලිනුත් ගැලවිලා ගිහිල්ලා දිසා විදිසා වික්කිත්තානි. දැන් තැන් තැන් වල විසිරීලා තියෙනවා. අඤ්ඤේන හත්තක් ටිකන් අතේ ඇට එක තැනක. අඤ්ඤේන පාදක් ටිකන් පයේ ඇට තව තැනක. ඔහොම ඔහොම අඤ්ඤේන අඤ්ඤේන තැන් තැන් වල විසිරීලා තියෙනවා. ওই தത്വයටපත් වෙනවා. ඉතින් දැන් ඇට ගොඩක් වෙලා ඒවත් ඇට සැකිල්ලක් විදිහට අර ශරීරයේ තිබුණු විදිහට අනුපිළිවෙලට නෙමෙයි තැන් තැන් වල විසිරීලා තියෙන්නේ. ඊට පස්සේ තවත් ටික කාලයක් යනකොට පස්සේ ඊය ශරීරං සීවතිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි ශේතානි සංකවන්න පටිභාගානි හරියට මේවයි තිබිච්ච අර පැහැයත් වෙනස් වෙනවා. හග්ගෙඩි පැහැයට වගේ එනවා කියලා. ඔහොම තියෙනවා. ඊට පස්සේ තව ටික කාලයක් බලනකොට අට්ටිකානි තේරෝ වස්සකානි පුඤ්ජකිතානි ඉතින් අර උයම්පල්ලා මොකද කරන්නේ? ටික කාලයක් ගිහිල්ලා ඇට ගොඩක් බාටපත් වුණාම එයා එතකන් අතපත ගන්නෙ නෑ. මේ අමසෝහනේ ඉඩ ඕන නිසා එයා කරන්නේ අර ඇට සැකිලි බවට පත් වෙච්ච ඒවා ඔක්කොම එක තැනකට ගොඩ ගන්න. දැන් මේකේ ඉන්නේ කවුද කියලා හොයාගන්න බෑ. විශාල ඇට ගොඩක් තියෙනවා. අට්ටිකානි පුඤ්ජකිතානි. ගොඩ ගහලා තියෙන්නේ. දැන් එතන මල කඳක් නෙමෙයි තියෙන්නේ මස්ලී ඇට. නහර මොකක්වත් නැහැ ඇට ගොඩක් තියෙන්නේ. ඒවත් නොඑක් මල සිරුර ඇට මහ ගොඩක් එකට ගොඩ ගහලා තියෙනවා. ඒ ගොඩක් කාලයක් යනකොට 9 වෙනි පියවරට එනකොට පෙන්නනවා අට්ටිකානි පූතියේනි චුන්නක ජාතානි. ඒවත් ඉතින් දි รา පත් වෙලා සුණු විසුණු වෙලා යනවා. මේ පෙන්වේ මොකද්ද? මේ රූපකාය නැත්තම් අපි කියන ශරීරය එහෙම නැත්තම් රූප ධර්මවල මධ්‍ය කේන්ද්‍රය න්‍යෂ්ටිය හැටියට සලකන අපේ රූපකායට සිදුවෙන දේ කාගෙත් රූපගායට ඕක වෙනවා. ඉතින් දැන් නම් මරුණයින් පස්සේ ඉතින් ඕක වෙන්න දෙන්නේ නැහැ. මල්ශාලාවට බාර දීලා ඉතින් ඒගොල්ලොන්ට කියන මේක වැඩි ගඳ ගහන්න නැතුව ඕජාව ගලන්න නැති වෙන විදියට හරි ගස්සලා හැඩ කරලා ලස්සන කරලා ගෙනල්ලා දෙන්න කියලා ඒගොල්ලොත් ඉතින් මේකේ සමහර කෑලි කපලා අයින් කරලා සමහර ඒවා පුරවලා පිටින් මොනවා හරි දාලා පුළුවන් තරම් ගඳ අඩු කරලා ගඳ අඩු වෙන විදියට ගෙනල්ලා තියෙන ශාලේ මැද්දෑ. නැත්තම් මානශාලාවේ තියෙන. කියලා ඉතින් ඒ තියෙන් හිටියට ඒගොල්ලෝ දන්නෝ මේක වැඩේ හරියන්නේ නැහැ කියලා. පිටින් පිට ඇවිල්ලා ඕරෙන් බල්ලා ගඳ වගේ නම් සෙන් ටිකක් ඉහලා යනවා. ඒවට ඉතින් ඥාතියින්ගෙන් හොඳට අය කරගන්නවා. මේ අතරතුර ඇවිල්ලා නිකන් කියනවා ඉතින් දවස් මෙච්චරයි තියාගන්න පුළුවන් කියලා. ඒක මොකක් හරි සැර බෙහෙතක් ගාලා මලකඳ ඉතින් මේක ඉතින් ඉතින් අපිත් ගෙනල්ලා මේක සාලේ මැද්දේ තියලා ලයිට් වැල් ඇදලා নানা ප්‍රකාර බහුරූ ගෝලම් කරන මල මල සිරුර ගෙනල්ලා ඉතින් ඒ දැන් හැටි දැන් එහෙම තමයි මිනිස්සු මේ දවස්වල නම් ඔය මොන බහුරූ ගෝලමක් ගන්නෑ ලක්ෂ ගණන් මැරෙනවා මම දැක්ක ඉතින් ගෙනහිල්ලා වලලාන විදිය දැන් නම් හරියටම අර විදියට යනවා වැඩේ ස්වභාවික විදියටම යනවා දැන් මම හිතන්නේ ලක්ෂ ලක්ෂය වගේ සමහර රටවල් වල ඇවිල්ලා ලක්ෂ 5ට විතර කිට්ටු වෙලා මේ මරණ සංඛ්‍යාව කොරෝනා වලින් දැන් ඔය බහුරෝ කෝලම් මොකුත් කරන්නේ කරන්න බෑ දැන් කරන්න තියා කිට්ටු වෙන්නවත් දෙන්නේ ඥාතියි ඕක තමයි ඇත්ත ස්වභාවය යථා ස්වභාවය අපි ඕවා මිනිස්සු සංස්කෘතික වුණාම සංස්කෘතිය කියන්නේ ඇත්තටම අවිද්‍යාවෙන් හදාගත්ත බොරු මායාකාරී බොරු සිරිත් විරිත් ටික. දැන් අපේ බෞද්ධ කියන බෞද්ධ අපේ ඇත්තන්ගේ මලගෙවල් වල වුණත් ඒ අවිද්‍යාත්මක පුහු වැඩ ටිකක් තියෙන. ඉතින් ඕවා මේ බුද්ධ පූර්ව යුගයේ ඉඳලම ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඕවයි හිස්කම, નિසරුකම පෙන්වලා දුන්නට සමහර අය ඉතින් අවිද්‍යාව තියෙනකන් ඕක කරනවා. මෙතෙන්දි පෙන්වන්නේ මේ රූපකාය නැත්නම් රූප ධර්ම වල මධ්‍ය කේන්ද්‍රය අපේ විශේෂ අවධානයට ලක් වෙලා තියෙන්නේ මේ රූපකාය නිතරම. අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ ඕකත් එක්ක. ඕකේ යථා ස්වභාවය තමයි මේ මානසිකාර ඒ කියන්නේ සීවතික මානසිකාරයනොත් පෙන්වන්නේ. ඉතින් අපිට ඕක තවත් හොඳ කමටහන ශරීරයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක නිසා මල සිරුරක් දකින්න ලැබෙනවා කියන්නේ සුබ ලකුණක්. අපි නම් කියන්නේ අපෝ අසුබ කියලානේ. නේ? සුබ අසුබ කෙසේ වෙතත් කමටහනක් දැන්. හොඳ හොඳ නිවන් මාර්ගට හොඳ හොඳ අවස්ථාවක්. භාවනා වක් ප්‍රඥාව දියුණු කරගන්න යථා ස්වභාවය දකින්න අපිට අවස්ථාවක් ලැබෙන. ඒක නිසා මල ගෙවල් වල යන්න පුරුදු වෙන්න ඕනේ. මල මල ගෙදර ගියා කියලා කවුරුවත් අහන්නේ නැහනේ. ඔයා මොකද ආවේ මල ගෙදර? ඔයා කාගේ කවුද? ඇයි ආවේ කියලා අහන්නේ ඒක නිසා තමන්ගේ මල ගෙවල් වලද අනුන්ගේ මල ගෙවල් වලද ඥාතියින්ද ඥාති නොවන මොකක් හරි අපිට ඕන යෝගීෙක් හැටියට උපසංහරණය කරගන්න. අපේ මේ භාවනාවක් තියන කරගන්න. ඉතින් ඒකට මලමිනියක් ඕනනේ, මලගඳක් ඕනනේ. ඉතින් ඕක මේ හම්බ වෙන එක හරි ලොකු දෙයක්. හොඳ අවස්ථාවක්. ඒක නිසා අපි අවස්ථාව පාද ගන්නවා. ඕන තරම් මැරෙනවායි. ඉතින් එකම වල ගෙදර වුණත් දවස් 3-4 ඉතින් අපේ කට්ටිය තියාගෙනත් ඉන්නෝනේ. නේද? අරක්කු බීගෙන බූරුව ගහගෙන ඉන්නවනේ කට්ටිය තියාගෙන මේ කැරම් ගහගා කෑම උයාගෙන කකා තියන් ඉන්න. ඉතින් ඒගොල්ලන්ට ඔය තියන් ඉන්න ඇරලා අපි මේ ආර්ය ශ්‍රාවකයෝ භාවනා යෝගියා කායානුපස්සනාව වඩන කෙනා දිනපතා ගිහිල්ලා බලනවා. ළඟ වැඩි දුරක් නැත්තම් මල ගෙදර ඉතින් දිනපතා යන ඉතින් මා ඥාතිනොත් කැමති වෙවි. අපේ මේ ඊයේත් ආවනේ. අදත් ආවනේ. කොච්චර හොඳද මේ අපිට අපේ අපිට තියෙන ලෙන්ගතු ගම කියලා හිතනවත් ඇති කමන්නේ ඕන එකක් හිතාගත්ත දෙන් කියලා. මොකද මේ යන්නේ මල සිරුර බලන්න. උපසංහරණය කරන්න භාවනාව තව ටිකක් කරගන්න යන්නේ මේ. මේ හොරෙන් ගිහිල්ලා ඒක කරගන්නවා. අපි මේ කොහොමටත් අපි කිව්වනේ අපේ මේ භාවනා වැඩ පිළිවෙල ටික හොරෙන් කරන්න ඕන වැඩක් නේ. මේ කරගන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ළඟපාත තියෙනවා මලමිනියක්. අහනවා ඉතින් කවද්ද අවසන් කටයුතු කරන්නේ අපෝ අහවලා එනකන් අපි ඉතින් අවසන් කටයුතු කරන්නේ එයා මෙහෙම ඉන්නේ පිටරට ඉන්නේ මෙහෙමයි මෙහෙමයි තියන් ඉන්නවා හිතුවට අපිට උපදෙස් දෙන්නත් බෑනේ සමහර අය අපි අපේ වැඩේ කරගන්න ආ එහෙනම් හොඳයි අපිත් ඔය එන්නම්කො විටින් විට කියලා ඒ හරිම හොඳ ඉස්සර අපේ මලගෙවල් ඇත්තටම හොඳ හොඳ තැන් සතිපට්ඨානෙ කියෙව්වා ඉස්සර දැනුත් ඉතින් සතිපට්ඨාන කියවන්නේ සමහරු දාලා තියෙනවා. කැසට් එකක් ගෙනල්ලා CD player එකක් පිට්ටු කරලා සතිපට්ඨානෙ දාලා තියෙනවා. මලමිනියට ඇහෙන්නද කොහෙද? ඒ කිට්ටුව තමයි දාලා තියෙන්නේ. අනිත් අය වෙන වෙනට වගේ අර වෙන වෙන දේවල් එලීත වෙලා රටේ තොටේ වල්පල් කතා කර කර ඉන්නවා. මම එක තැනකට ගියා මම දැක සතිපට්ඨානිය දාලා තියෙනවා. හොඳයි. මේ නමුත් මල ගෙදරට ආපුවා එකතු වෙලා සතිපට්ඨානේ අඩුම ගානේ මේ නවසීවතික කොටසවත් සාකච්ඡා කායානුපස්සනා කොටසවත් සාකච්ඡා කරනවන එක ටික වෙලාවක් අරගෙන හරි වටිනවා ඒක. ඉතින් එහෙම අවස්ථා උදා කරගන්න ඕන. දැන් අපි සමහර වෙලාවට එහෙම අවස්ථා සංවිධානය කෙරුවා ස්වාමීන් වහන්සේලාගේ ආදාහනත් හරිම නරක පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒවා පරිසරයේ දූෂණය කරන දවස් ගණන් සති ගණන් තියාගෙන කරන ඒවා බවට පත් වෙලා. ඒක අවස්ථාවක අපි රැ ගාමිණාන්තලට ගිහ ඔක්කොමලා පැය දෙකකට විතර එකතු වෙන්න. අතිපට්ඨානේ කතා කරන්නේ. මලසිරුරුකුත් තියෙනවනේ ළඟම. තියාගෙන හරි හොඳයි උපසංහරණය කරගන්න අවස්ථාව. ඒ වගේ ඒවා කරන්න ඕන. බෞද්ධයන්ට තම තමන්ගේ මල ගෙවල් වල ඕවා කරන්න පුළුවන්. ඉතින් බුදුහාඳුර අපිට මල සිරුරක් දුන්නේ මල සිරුරක් දුන්නේ මොකටද? ඉතින් ඕක කරගන්න පුළුවන් බැරි නෑ. ඔය භාවනාව ඔය රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න ඉතින් හොඳ අවස්ථාවක්. ඉතින් ඔය කායානුපස්සනාවේ ඇතුළත් විදර්ශනා කමඨහන් වලින් තුන්වැනි එක තමයි. නව සීවතික පබ්බං කියලා. ඉතින් ඔය හැම කමටහනකම අග පොදු පාඩයක් තියෙනවා. මම ඒකටත් දැන් අවධානය යොමු කරන්නම්. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. මේ මොකද්ද කියන්නේ? බුදුරජාන් වහන්සේ නිතරම කමඨහනට අල්ලලා දෙන්නේ අජ්ජත්තං කායං. අජ්ජත්ත කාය කියන්නේ තමාගේ ශරීරය අපි සාමාන්‍ය විවාහාර වශයෙන් මගේ ශරීරය කියලා කියන එකට මගේ ඇඟ ඒක තමයි කමඨහනට මූලික වශයෙන් දෙන්නේ හැබැයි දැන් ඒ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති යෝගියා තමන්ගේ ශරීරය කමඨහන කරගෙන ශරීරයේ යථා ස්වභාවය නැත්තම් ශරීරයේ මූලික කරගෙන සමස්ත රූප ධර්මවල රූපස්කන්ධේම යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. අඩුම ගානේ තමන්ගේ ශරීරයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. කායේ කායානුපස්සී විහෙරති. දැන් මේ විදිහට ජීවත් වෙන්න පුරුදු එතනින් නතර කරන්නේ බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ද කායටිකුත් තියෙනෝනේ මං කියවනේ මොනවද බහිද්දා කායා කියන්නේ කියලා. බාහිර රූප කායන් ගත්තම පළවෙනියටම හමු වෙන්නේ බාහිර රූප කායන් වලින් ඇඳුම. අපි ඇඳගෙන ඉන්නේ ඇඳුම. ඒක අජ්ජත් රූප කායයට අයිති නෑ. මේක විඥානයක් නැති වුණාට ඒක රූප කායක්. එක්තරා රූපාකාරයක් තියෙන සතර මහා භූත වලින් සකස් වෙච්ච එකක්. බහිද්ධාවාකාරය. රූප ඇඳුම සෙරෙප්පු දෙක බලන්න කොතන ඉඳලා කොච්චර දේවල් මේ ශරීරය සඳහා එකතු කරගෙන තියෙනවද කියලා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු කෙලවරක් ඊළඟට අනිත් අපි සමග ජීවත් වෙන අයගේ අපේ අපිට වගේම රූපකායන් තියෙනවා ඒවත් බහිද්දා අපේ රූපකායෙන් බාහිරයි එතකොට මේවත් අර අපේ රූපකායේ ස්වභාවයමයි ආයිට වැඩි වෙනස් නැහැ. එතකොට අපි අජ්ජත්සං වාකායේ තම රූපකාය තුලින් ඒ ඒකේ යථා ස්වභාවය දැක්ක කෙනා බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති බාහිර රූපකායන් වල යථා ස්වභාවයක් දකින. ඒක ඇත්ත తත්වයේ ඇති తතු. මොකක්ද ඇති తතු? අනිත්‍යයි. අනාත්මයි. විපරිණාමයටපත් වෙනවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. හේතුඵල ධර්මතාවයට යටත්. ওই ටිකනේ අපි දකින්නේ. තම කය තුලින් දකින්නේ ඒකයි. ඒ විදිහටම අපිට පුළුවන් අනිත් ශරීරත් දකින්න. ඒ මොකටද ওই බහිද්ධාවා කාය එකක් ගත්තේ? ඇයි එහෙම එකක් ගත්තේ? ඒවටත් ඇලෙනු ගැටෙනු මුලා වෙනවනේ. අජ්ජත් කායයට විතරක් නෙමෙයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. බහිද්දා බාහිර රූප කායන් වලටත් ඇලෙනු ගැටෙනු මුලා වෙනවා. ඉතින් ඒකත් වළක්ව ගන්න නම් අජ්ජත් කාය තුලින් ලබාගත් යථාවෝදය බහිද්දා කාය තුලිනුත් අපි දකිනවා. ඉතින් මගේ ශරීරය මෙහෙමයි. ඉතින් අනිත් එක්කෙනාගේ ශරීරයත් මෙහෙමයි. එයාගෙත් ඉතින් කළු ගැස් තිබුණට සුදු වෙනවා. එයාගේ උපය හැඩේ අලංකාරයේ ලස්සනේ තිබුණාට ඒකත් විය කියලා යනවනේ. අඤ්‍යතාවයටපත් වෙන විපරිණාමයටපත් වෙන. මගේ වගේම තමයි. වෙනසක් නැහැ. ඒකට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නැහැ කියලා ඔය යථාබෝධය ඇති බහිද්ධාවා කායේ කායાનුපස්සී කියලා. ඊළඟට තුන්වෙනි පියවරක් කියන ඊටාම ගැඹුරු පියවරක් අජ්ජත් බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති කියලා. දැන් අර ભેදය අතහරිනවා අපි. මොකද්ද ભેදේ? මේක මගේ මේක මගේ නෙමෙයි. අජ්ජත්තම් බහිද්දා. ඕක එක්තරා අන්ත දෙකක්. ભેදයක් වගේ එකක්. ඇති මුලදී බුදුරජාණන් වහන්සේ ওই දෙකම ගන්නවා. දෙකම ගන්නවා අරගෙන අජ්ජත්තන් වා විතරයිනේ හුඟක් අයගේ තියෙන බහිද්ධාව ගැන අවධානයක් නැහැනේ. නමුත් බහිද්ධාවත් තෝරනවා. මොකද තෝරන්නේ ඒකත් දැනෙන්න ඕන. නේ ශරීරය සම්බන්ධයෙන් ගත්තොත් මට බඩගිනි වෙනවා නම් අනිත් මානසයට බඩගිනි වෙනවනේ. ඒක දැනෙන්නේ කොහොමද? දැනෙන්නේ අජ්ජත්තං වාකායේ තුලින්. ඒකට සතිමත් වුණොත් සිහිනුවන යෙදුවොත් මට බඩගිනි වෙනවා මට වෙහෙස දැනෙනවා මට නිදිමත එනවා එහෙනම් අනිත් එක්කෙනාටත් එහෙම මගේ ඇහැපෙනීම අඩු වෙනවා මම වයසට යනවා මම දුර්වල වෙනවා වැඩපල කරන්න බැරි වෙනවා එහෙනම් අනිත් එක්කෙනා ඒත් එහෙම තමයි බහිද්ධාවා කායවලත් ඒ ටිකම එහෙම වෙනවා සත්ව කායවල නොන්න එහෙනම් දැන් ටිකක් සංවේදී භාවයකුත් ඇති වෙනවා ඊට වැඩිය මිනිස්සෙක්ගේ ඔය කරුණා මෛත්‍රිය වගේ දේවල් ඇති වෙන්නේ ඔය බහිද්ධාවාකායේ තේරුණාම තමයි. සමහරුන්ට ඕක තේරෙන්නේම නැහැ. Tamanට වෙහෙස තියෙනවා හිතාගෙන ඉන්නේ අනිත් එක්කෙනාට වෙහෙසක් නැහැ කියලා. නේ? ඉතින් කරුණාව මෛත්‍රියක් නැහැ. එන්නේ නැහැ. ඒ මොකද අජ්ජත්තං වාකායේ තමා තුලින් ඒක දැකලා නැහැ. තමා තුලින් දැකලා නැහැ. බුදුරජාන් වහන්සේ මේ දෙපැත්තම දකින්න උත්සාහ කරනවා. පෙන්වනවා අපිට. උනන්දු කරනවා. දෙපැත්ත දකින්න. අජත්තං වා බහිද්ධා වා. දෙකෙන්ම අපි අවබෝධ කරගන්නේ යථා ස්වභාවය. අන්තිමට මමයේ අනුන්ගේ මේ මගේ මේ බාහිරේ කියන කතාව පැත්තකින් තියලා මේ අජත්ත බහිද්දා වා අධ්‍යාත්මය වේවා බාහිර වේවා ඇතුළත වේවා පිටත වේවා කාය කොයිවත් කාය කායානුපස්සී විහෙරති සමසිතක් ඇති වෙනවා මගේ එක වගේම තමයි අනිත් එකත් මගේ ශරීරය වගේම තමයි අනිත් එක්කෙනාගේ ශරීරයත් කියලා. ඒ අවබෝධය ඒ වැටහීම ඇති වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට ම්ම් අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී. තවත් ඉස්සරහට කියනවා සමුදය ධම්මානුපස්සීවා. කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ඔය අපේ මනසේ තියෙන ටිකක් ඔය එක පැත්තක් අල්ලන ගතියක් සමහර වෙලාවට සමුදයට කැමති වයට අකමැති ඇති වෙනවට කැමති නැති වෙනවට අකමැති උදාහරණයක් ගත්තොත් කේශාවල කළු පාට එනවට කළු කළු වෙනවට කැමති කළු බව නැති වෙනවට අකමැති නේ කළු නැති වෙනවට අකමැති. එතන වයනේ. සුද එනවට අකමැති. එතන සමුදයනේ. මේ සරල උදාහරණ වලින් කියන්නේ. නමුත් ওই දෙකම තියෙන සමුදයක් තියෙන වයක් තියෙන. ඇති වෙනවා නැති වෙනවා. හට ගන්නවා විය කෙනවා. හට ගන්නවා නිමා වෙනවා. මේ ශාරීරික කොච්චර දේවල් නම් එහෙම වෙනවද? කොච්චර දේවල් වෙනවද? මේ ශාරීරිය තුලින් සමුදේවය දකින්න පුළුවන්. මෙන්න මේ මේ දේ ඇති වෙනවා මේ දේ විය කියලා යනවා. සමුදය වය ඔය දෙකක් පෙන්වන්නේ මොකද? දෙක ධර්මතාවයේ ස්වභාවය. නමුත් අසවතෝ අපුරුජන මට්ටමේදී එකයි අල්ලන්නේ නිතරම. සමහර ඒවායි සමුදේට කැමති වයට අකමැති. සමහර ඒවායි වයට කැමති සමුදේට අකමැති. නමුත් ධහමට අනුව සමුදේවය කියන්නේ ධර්මතාවක්. සමුදේවය ධම්මෝ සමුදය ධම්මෝ අය ධම්මෝ. සමුදය වය ධම්මෝ. ධම්මානුපස්සී ඒ ඒක ධර්මතාවයක් හැටියට දකින. මේ ශරීරේ හටගැන්ම අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි මව් කුසෙන් එළියට ආ දවසේ අපි සාමාන්‍යයෙන් සලකනවා සමුදය කියලා. ඉතින් අපි හරිය කැමති ඒදාට. බලන්න යනවා සුබ වතනවා අනේ දරුවෙක් හම්බ වුණා ළමයෙක් ලැබුණා කොච්චර දෙයක්ද ඉතින් එතනම මෙනෙහි කරන්න ඕන මේ හටගත්ත ශරීරයේ යම් දවසක මේ වය මැරෙනවා ඉතින් මේ ශරීරය සමුදේ වය ඉතින් නමුත් අපි ඒකට අකමැති මේ ඇති වුණු ශරීරේ නැති වෙනවට අකමැති ඒ මොකද ඒ අර ධර්මතාවයේ ස්වභාවය අපි අවබෝධ කරගෙන නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ අපිට පෙන්වන්නේ රූප ධර්මවල සමුදයක් වගේම වයක් තියෙනවා. සමුදය ධම්මෝ හට ගැනීම ධර්මතාවක් හේතුඵල ධර්මානුකූලව හට ගන්න. වය ධම්මෝ වැයවීමත් නිමාවීමත් ධර්මතාවයක්. ඒක අනුපස්සී ඒක දකින්න ඕන. සමුදය වය ධම්මානුපස්සී. සමුදය සහ වය ධර්මතාවයක් හැටියට දකින්න. ඒක වැරද්දක් අඩුපාඩුවක් නොවිය යුත්තක්. පස්සේ වෙන්න ඕන එකක් හෙට වෙන්න ඕන එකක් අද බෑ. එහෙම නෙමෙයි. ඒක ධර්මතාවයක්. හේතුඵල ධර්මානුකූලව හටගත්ත දේ නිමා වෙනවා. සමුදය වය ධම්මානුපස්සී. ඔන්න ඔය විදිහට අපි මේ රූපකාය හොඳ ගැඹුරු අවබෝධයක් රූපකාය පිළිබඳ ඇති කරගන්න. එහි යථා ස්වභාවය දකින්න. ඒක තමයි මේ කායානුපස්සනාවෙන් කෙරෙන්නේ. ඉතින් කමඨහන් තුනක්ම දීලා තියෙනවා. පටිකූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික මනසිකාර වශයෙන්. ඉතින් අපි ওই කමඨහන් තුන ওই විදිහට කතා කළා. ඉතින් එහෙම අවබෝධ කරගත් එක්කෙනාට ඵලයක් ලැබෙනවා. මොකද්ද ලැබෙන ඵලය? ඒ සූත්‍රයේ හැම හැම කමඨහනකම අග මේ ටික කියනවනේ. මොකද්ද කියන්නේ? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා ඊළඟට කියන අත්තිකායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති කියලා. ඔන්න සතිපත්චුපට්ඨිතා හෝති. කය පිළිබඳ කයේ යථා ස්වභාවය පිළිබඳ මෙතෙක් නොතිබුණු සිහිනුවනක පිහිටනවා. සිහිනුවණක් ඇති වෙනවා. අවබෝධයක් ඇති වෙනවා. ඒකයි මේ සතිපච්චුපට්ඨිතා හෝති කියන්නේ. මේක නිකන් හරියට පච්චුපට්ඨිතා කියන වචනේ වෙත වෙත පැමිණෙනවා, වෙත එළඹෙනවා කියන වගේ අදහසක් තියෙනවා. ඒක නිසා මේක පිටින් එනවා එහෙම නෙවෙයි. අර විදර්ශනාව වඩනකොට වඩනකොට මෙහි මේකේ හැටි මෙහෙමයි කියලා වැටහෙනවා අවබෝධ වෙනවා මොකේ හැටිද? මේ රූප කාය. ශරීරයේ හැටි මෙහෙමයි. කියලා වැටහෙන. ඉතින් අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. මේ ශරීරයක් කියලා එකක් තියෙනවා. හැබැයි ඒක ස්ථිරසාර එහෙම දෙයක් නෙමෙයි හතර මහා භූත වලින් සකස් වෙච්ච උපාදාය රූපයක් ඇටියෙට තියෙන මේ අනිත්‍ය වූද අනාත්ම වූද විපරිණාමයට පත්වන්නා වූද ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්නා වූද රූපකායක් අත්ති කායෝ ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ කියලා සිහිනුවන ඇති වෙයි. සිහිනුවන ඇති වෙයි. තේ සිහිනුවනත් යාව දේව ඥානමත්තාය පටිච්චසති මත්තාය ඒකත් ඉතින් ඥානයක් අවබෝධයක් හැටියට විතරයි අගයක් ආඩම්බරයක් හැටියට ගන්නෙ නැහැ මම මේ කලින් නොදැක්ක දෙයක් දැක්කය කලින් අවබෝධ කරගත්තේ නැති දෙයක් මට දැන් අවබෝධය තියෙනවා කියලා ඒක අගයක් ආඩම්බරයක් කෙලේශයක් කරගන්නේ ඒක අනිශ්චිතෝච විහෙරති අනිශ්චිත කියන වචනේදී කරුණු දෙකක් අදහස් වෙන එකක් තමයි තමන් මේ ලබාගත් සතිමත් බව අවබෝධයට නිශ්චිත වෙන්නෙත් නැහැ. ඒක අගයක් ආඩම්බරයක් කරගත්තොත් ඒක නිශ්චිත වුණා වෙනවා. අනිත් පැත්තෙන් අර ශරීරයට නිශ්චිත වෙන්නෙත් නැහැ. අපි මෙච්චර කාර්යයක් ශරීරයට නිශ්චිත වෙලා හිටියේ. නිශ්චිත කියන්නේ ඇලෙන, ගැටෙන, මුලා වෙන ගතිය. ඒක නැහැ කියන එකයි අනිශ්චිත කියන්නේ. අයන්න යෙදුනම නිශ්චිත කියන වචනේට මුලින් ඒ පෙන්වන්නේ ඒක ප්‍රතිවිරුද්ධාර්ථය. නිශ්චිත කියන්නේ අර බැඳිනු ගතිය, ඇලුණු ගතිය. නිශ්චිත. අනිශ්චිත කියන්නේ ඒක නෑ. ඇයි? දැන් ඒක නැත්තේ අනිශ්චිතෝජ විහෙරති. නොබැඳී, නොගැටි, නොමුලාව වාසය කරයි. එතෙන්ට එන්න පුළුවන් උනේ කොහොමද? අර පටිකූල වශයෙන් ධාතු වශයෙන් සීවතික වශයෙන් ශාරීරික යථා ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ කෙරුව නිසා නච කිංචි ලෝකේ උපාදීයති. මේ ශරීරය හා බැඳුණු නැත්නම් රූප ලෝකයේ කිසිම උපාදානයක් නැහැ දැන්. රූප ධර්මත් තියෙනවා, රූප ලෝකයකුත් තියෙනවා. එහෙත් නැච කිංචි උපාදීයති. උපාදාන කරන දෙයක් නෑ මම මගේ කියලා ගන්න දෙයක් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නෑ කොහොමයි කාය ඒවම් පිකෝ භික්කවේ භික්ඛු කායේ කායાનුපස්සී විහෙරති. කොහොමයි කායાનුපස්සන. ඉතින් අපි ඔය කමඨහන් සාකච්ඡාව ඔතනින් නිවා කරන්න කැමතියි. වෙනදා වගේ අපේ ධම් සභාවේ ඉන්න ඇත්තන්ට අපි කාල වේලාව ඉතිරි කරනවා මේ පිළිබඳව සාකච්ඡා සම්මන්ත්‍රණ කතා බහ අත්දැකීම් අදහස් උදහස් ඉදිරිපත් කරන්න අපේ මේ සාකච්ඡාව තවත් සාරගර්භ කරගන්න, අර්ථවත් කරගන්න, හරබර කරගන්න අපි අවස්ථාව සලසා ගමු. ඒ සඳහා. ඉතින් ওই විදිහට අපි කායානුපස්සනාව සෑහෙන දුරකට අපි සාකච්ඡා කරා විමසා බැලුවා. ඉතින් මම හිතනවා රූප මේ මේ අවබෝධය තුල මේ කමඨහන් වැඩුවම අර රූපස්කන්ධය පිළිබඳ ගැටලුව අවසන් වෙනවා. රූප උපාදානය අපි තවත් විදිහකට කියනවා. ওই උපාදානස්කන්ධ පහක් පෙන්වනෝනේ. පංච උපාදානස්කන්ධා. ඒකනේ මේ දුක. පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා අන්තිමට ඔක්කොම හකුලෝල කියන්නේ. බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍යයේදී ජාතික දුක්ඛෝ ජරාපි දුක් ව්‍යාධිපි මරණම්පි අප්පිය සංපයෝග පීවිප්පයෝග ඉච්ඡාලා බොහොම දේශනා කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා සංකිට්ඨේන මේ සියල්ල හකුලවල කිව්වොත් මේ පංචස්කන්ධයට උපාදාන වීම තමයි ගැටලුව දුක. ඉතින් කායානුපස්සනාව වඩපු යෝගියට රූප උපාදානයේ අවසන් වෙනවා. රූප උපාදානස්කන්ධය ඊට පස්සේ ඉතුරු වෙන්නේ රූපස්කන්ධයක් විතරයි. රූපේ රූපස්කන්ධය පිළිබඳ උපාදානෙ ඉවත් වුණා. උපාදානය කියන්නේ අර ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය. අයින් වුණාම ඊළඟට ඉතුරු වෙන්නේ රූපස්කන්ධයක් විතරයි. ඉතින් රූපස්කන්ධය ඉතින් කාටත් තියෙනවනේ රාතන් වහන්සේලාටත් තියෙනවනේ මැරෙනකම්. ඒක ඉතින් ඊට පස්සේ ඔය ඉතින් සාමාන්‍ය විදියට නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්. ඕක ගැන බය වෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ, තැති ගන්න නැහැ, කනගාටු වෙන්නේ නැහැ, උද්දාම වෙන්නේ නැහැ, උඩඟු වෙන්නේ නැහැ, ආඩම්බර වෙන්නේ නැහැ. මමයේ මගේ මට ඕන හැටියට පවත්වන. එහෙම එකක් නෑ දැන්. ඉතින් ඔන්න ඔය කුසලතාවය තමයි අපි තුල වර්ධනය වෙන්නේ කායානුපස්සනාව වැඩි වීමෙන්. පංචස්කන්ධයෙන් රූපස්කන්ධය පිළිබඳ ප්‍රශ්නේ ඉවරයි. මම ඔබට කියන්නේ රූප නඩුව ඉවරයි. ආයෙ අපීල් කරන්න ඕන වෙන එකක් නැහැ. නෑ නෑ එහෙම බෑ මට මේ රූප කාය ගැන තව ඩිංගක් තියෙනවා. වැඩ තියෙනවා අරෝමේව තියෙනවා කියලා ආයෙ අපීල් කරන්න ආයෙ අභියාචනය කරන්න උවමනා වෙන එකක් නැහැ. ඇත්තටම රූප නඩුව විසඳුණා නෙවෙයි නඩුව ඉල්ලාස් කරගත්තා. ඇයි? මේක මෝඩකමින් කරගෙන ආපු නඩු කීමක් හැටියට තේරෙනවා. තේරුණාම ඉතින් එතනින් අර පැමිණිලි පක්ෂයේ කෙලින්ම නඩුව ඉල්ලාස් කරගන්න. නෑ නෑ මට රූපස්කන්ධයක නඩු කියන්න දෙයක් නෑ. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් නෑ මම. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන නඩුව දිගටම අරන් ආවා. අවිද්‍යාව තණ්හා නීතිඥයෝ දෙන්නත් අපිට එතෙන් උදව් කරුවානේ. නෑ මේ නඩුව දාන්න අපි මේක දිනලා දෙන්න. බය වෙන්න එපා. මේ රූප නඩුව දිනන්න පුළුවන් කියලා ඉතින් අපිත් අවිද්‍යාව තණ්හා නීතිඥයන්ගේ නීති උපදෙස් මත මේ රූප නඩුව අරන් ආවා. රූපස්කන්ධය පිළිබඳ නඩුව. සෑහෙන ඒකට ඉතින් කඹරලා තියෙනවා. දැන් ඉතින් මේ කායානුපස්සනා වැඩුවම ඒක ඉවරයි. ඉතින් ඔන්නෝමයි ඕකේ ස්වභාවය. හොඳයි. මගේ සාකච්ඡාව මම මෙතනින් නිමා කරනවා. වෙනදා වගේම අපි ආරාධනා කරනවා අපේ තම සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව යමක් එකතු කරන්න කියලා. ඔතාකත් මුඛර ලක්ෂණ තහල නෑ ස්වාමීන් වහන්සේ මරණ සතිය ගැන. එහෙමයි. මම බොහොම කැමති සබ්ජෙක්ට් එකක් තමයි මේක මොකද මම අවුරුදු 15ක් වොලන්ටියර් කරලා තියෙනවා මැරෙන මිනිස්සු එක්ක. සමහරක් ඒගොල්ලෝ හිතුවා මට පොඩි ඕල්මාදෙකුත් ඒවා කියලා. මැරෙන අය එක්ක ගනුදෙනු කිරීම. මැරෙන අය එක්ක කටයුතු කිරීම ගැනද? ඒ ඒ අනිත් අය හිතනෝයින් ඉතින් එහෙම හිතනවා. ඒ කියන්නේ අපි මරණ ධර්මතාවය අවබෝධ කරගෙන කටයුතු කරනකොට දැන් ඔල්මාදයක් කියලා හිතන්න පුළුවන් අනිත් අයට. ඉතින් ඒගොල්ලන්ට පේන විදිහනේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒගොල්ලන්ට පේන විදිය. කොහොමදත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ආර්යෝ දකින විදිහයි අනාර්යෝ ලෝකේ දකින විදිහයි දෙවිදියක්නේ. අපි ඕවා ගැන කටයුතු කරන විදිහයි අපි ඕවා ගැන කියන අදහස් ප්‍රකාශන අපි ඒවයි පිළිපදින විදිහ අනාර්යයන්ට ගැළපෙන්නේ නැහැ. එහෙමනේ. දැන් අපි අනාර්යෝ මරණයක් වුණාම ඉතින් අඬන්න ඕනනේ දුක් වෙන්න ඕන හැපෙන්න ඕන වැළපෙන්න ඕන මේක තියාගෙන ඉන්න ඕන ඉතින් ඔය අනාර්ය වැඩ ටික කරන්න ඕන ඉතින් අපි ඕව කරන්නේ නැති වුණාම කියන්නේ අයියෝ මේ මොනවද මේ කරන්නේ ඕවද කරන්නේ මරුණාමෙන් පස්සේ මේවා මේවනේ කරන්න ඕන අඬන්න ඕන හැපෙන්න ඕන වැළපෙන්න ඕන තියාගෙන ඉන්න ඕන නේද කොහොමනේ කියන්නේ ඒ වගේ සමහර දේවල් මේ මිය මේ මිය පරලෝ යන අය එක්ක ඒගොල්ලොත් එක්ක වැඩ කටයුතු කිරීම වෙනත් කෙනෙකුට පේන්න පුළුවන් ඉතින් වෙනත් විදියකට. ඒකට අපිට ප්‍රශ්නයක් නෑ. අපි දන්නෝනේ අපි කරන්නේ මොකද්ද කියලානේ. මං හරි මං හරි කැමති කැරකොප්පු වල ඇවිදින්න. <laughs> ඒකෙන් සුණක් ඉගෙන ගන්නවා නේද? අපේ ළමයා පුස්කාලේ ඔව් ඇත්තටම මම කාර්යයේ මම කියන අනේ ලස්සන කැරකෝප්පක් කියලා. මෙහි තියෙන හරි ලස්සන කැරකෝප්පු. එතකොට අපි අපේ පුංචි කාලේ තවසක් නැවතුනහම ළඟට එනක එයා කිව්වා අම්මා එයාට cemetery you can walk inside Tata and I will walk outside කියලා. එතකොට මම දැනගත්ත මම මේ කතා කරනවා වැඩි හිතන්නේ නැතුව කියලා මම පරිසමෙන් හිතයි ඊට පස්සේ. ඇත්තටම මේ සුසානය කියන එක අපි අර දැන් සමහර වෙලාවට මේ සුසානය මේ අනිත් අයට සාමාන්‍ය වෙලාවට ඇවිදින්න කියන්න දෙන්නේ නැහැ. අර මලගමකට ගියොත් තමයි ඉතින් ඔය ඇවිදින්නේ. දැන් අපි නම් පුරුදු වෙලා තියෙනවා එහෙම අවස්ථාවක පැයක් සමහරක් කලින් යනවා. ඒකට යන්න එපයි කියන්නේ නැහැනේ. ආවල් මල ගමට අපි ආයෙත් ඇවිදලා බලනවා. මේ කනත්තේ සුසානේ කරකෝප්පුවේ. ඉතින් පේනවා එක එක මිනිස්සු එක එක ඉතින් එතනත් හැබැයි මේ සමහරු ඉතින් ලොකු ලොකු සොහොන් අදලා අමුතු අමුතු ඒවා එතනත් ඉතින් අර සමාජ තත්ත්වේ පෙන්න ගන්නත් බලනවා එතන. එතන ඉතින් අර මියගේ එක්කෙනාගේ තත්ත්වේ නෙමෙයි ඉතින් ජීවත් වෙලා ඉන්න ඇත්තන්ගේ තත්ත්වේ එතනත් පේනවා අපිට. ඉතින් එක එක විදිහ එක එක අය ඉතින් එක එක කෙනාගේ තොරතුරු සඳහන් කරලා තියෙනවා මේ සොහොන් කොත්වල සමහරු නිකම්ම වලලාලා තියෙනවා සමහරු ඉතින් සොහොන් බැඳලා තියෙන එක එක විදිහයි ඉතින් ඒක ඒකනොත් අර එක පැත්තකින් සමාජ තත්ත්වයක් පෙන්눔 කරනවා. මේ සුසානයක ගිහිල්ලා බලපුවාම මිනිස්සුන්ගේ කෙලෙස් හොඳට පේන තැන. ඒ වයින්ුත් අර තමන් හුවා දක්වන්න ඒ ඒවටත් උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම ඉතින් ඉස්සර භාවනා කරන්නත් විසුණුනාන්සලා හුඟක් සුසානේ තෝරගෙන තියෙනවා. සෝම් පල්ලගෙන් අවසර ඉල්ලගෙන දැන් වුණත් අපිට බැරි නෑ ඉතින් දැන් අර සමහර වෙලාවට යන්න ඉන්න දෙන්නේ නෑ ඒක සුවම්පල්ලට කරදරයක් නිසා සුසාන පාලක ඒකට ඇතුල් වෙන්න දෙන්නේ මල ගමකට එනෝ ඇර අනිත් වෙලාවේ යන්න දෙන්නේ නැත්තම් බලපුවාම ඇත්තටම මේ සොහොම්පල කියන්නේ සුසානය නැත්තම් සෙමට්‍රියේ ඔය හොඳ විවේක තැන. වාප විවේක තැනක්. ඔව්. වෙලා තියෙන්නේ සමහරු බයයි ඔතෙන්ට යන්න. බය වෙන්න දෙයක් නැහැ මොකද උතන ඉන්නේ ඔක්කොම මැරිච්ච මිනිස්සු නිසා අපි බය ජීවත් වෙලා ඉන්න අය <laughs> අපේ පොකට් එකට ගහන්නේ බෙල්ල මිරිගන්නේ අපේ දේ හොරකම් කරගන්නේ ජීවත් වෙලා ඉන්න අය ඉතින් ඒක නිසා එතන ගිහිල්ලා සල්ලි බෑග් එක බය නැතුව සෝනක් උඩින් තියන්න පුළුවන් නේද ඕක ගන්න කිසි කෙනෙක් ඒක නිසා තියලා හොඳට බය නැතුව ඉන්න පුළුවන් මොකද මැරිච්ච මිනිස්සු ඔක්කොම ඉන්නේ මරකඳන් දින කවුරුවත් ඇවිල්ලා ඕක මේව කරන්නේ. ඉතින් හොඳ විවේක තැනක් සුසානේ කියලා තියෙන්නේ අපිට පාවිච්චි කරන්න මේ නීත්‍ය අනුකූල සෝම්පල්ලගෙන් අවසරයක් අරගෙන මේ පාවිච්චි කරන්න පුළුවන් නම් හරිම විවේක තැන. ඉතින් ওই ගස්කොලම් පවා දැන් හිටවල තියෙන දැන් නම් ඉතින් සුසාන මන් දන්නේ මම ওই පහුගිය දවසක අපේ බොරැල්ල ගණන්තර ගියා. ඉතින් එතන අප්පා බලන්න ඕන ගිහිල්ලා. මේ මෙහේ ඉතින් මහයියාවක් දැන් ඒ වගේ ටිකක්. ඉතින් කොහොම නමුත් මේ හොඳ තැන් විවේක තැන් ඇත්තටම. ඉතින් අර සුසාන පාලක යාළු කරගෙන හරි අවසර අරගෙන හරි ඉතින් විවේකයෙන් ඉන්න පුළුවන් හොඳ තැන. බණ භාවනා කරන්න හොඳ තැන අපිට. දැන් ඔය විවේකේ නැහැ කියනවනේ හුඟක් අය. එක පැත්තකින් විවේක තැන අනිත් පැත්තෙන් අපේ මේ මරණ සතිය වඩන්න නැත්නම් අපේ මේ උපසංහරණ ක්‍රියාවලිය කරන්න හොඳ තැන. ඇවිදවිද බලන්න පුළුවන් මෙයා කවුද ආ මෙයා මෙහෙම ලොක්කෙක්. ලොක්කෙක් වුණාට ඔන්න දැන් ඉන්න හැටි පේනවනේ. අපිට හරි ස්වාමීන් වහන්සේ මම මේ බලලා මම හිතනවා හාප් මේ කොච්චර සල්ලි ගම් සම්භාරයක් වේදන් කළා මේ සෝහනට. මම අපේ පන්සලේ ස්වාමීන් වහන්සේට කිව්වම මේ කරකපු හරි ලස්සනයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා කනත්තට යන්න ඕනේ කියලා බලන්න හරිම ලස්සන ගාථා එක්ක බෞද්ධ උත්සාහයේ ලස්සන ગાථා එක තියෙනවා කියලා සෝහෝ මේ හරි ලස්සනයි මේ යෝධ ගස් වවලා තියෙනවා වාඩිල භාවනා කරන්න පුළුවන් ඔව් මොකද විවේකත සුසානියත් සාමාන්‍යයෙන් අර ආදුනිකම අයට සුසානයට යන්න කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මොකද ආදුනිකම අය ටිකක් නිකන් බයද ඇති ගැනීම මට්ටමේ අයනේ නමුත් ටිකක් ජේෂ්ඨ යෝගීන්ට ඊටාම හොඳ තැනක් සුසානේ භාවනා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔව් දැන් කාලේ නරුණා නරුණා කරමේ මිනිය උණු වෙලා පස්සු පස්සෙන් කලින් මරණ ගමම්මම Tamanට කැමති නම් කොටස් ඉවත් කරලා තව කෙනෙකුට තව කෙනෙක් ජීවත් කරන්න ලබාලා දෙන්න පුළුවන්. ඔව් ඒ වගේ දේවලුත් දැන් තියෙනවානේ මේ අර මේක එනිසා අපි සල්ලි වේදම් කරන්නේ අපේ මිනිහට. ඔව් ප්‍රයෝජනයක් ගන්න කාට හරි මේක දෙන්න පුළුවන් නේ ඉස්සර ඉතින් ඔය මුල්ම කාලේ බල්ලෝ හිවල්ලු කෑලා ගියා. ඒකත් හොඳ ප්‍රයෝජනවත් දෙයක්. ඒ සතුන්ට ආහාරය සතුන්ට ආහාරයක් වුණා. ඊට පස්සේ කාලේ අපි මේ සෝම් බඳින්න පටන් ගත්තයින් පස්සේ මේකේ මොකක්කම වැඩක් උනේ නැහැ. දැන් ආපහු මේ වැඩක් ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනෝනේ. ඔව් ඒක හොඳයි. මමත් ඒකට ඒක අගය කරනවා. ඒ කියන්නේ මේ මේ කවුරු හරි ඉතින් මේකෙන් වැඩක් ගන්නේනේ වෛද්‍ය විද්‍යාලයේ ළමයි එක්ක මේක කපලා කොටලා මේකේ අර ඇනටොමිවත් කරයිනේ වෛද්‍ය විද්‍යාලයට දුන්නොත් ළමයි. එහෙම නැත්තම් ඉතින් තව ඔය දැන් කෑලි ගන්නවනේ. වින්හාස අර මම ළමයි පාඩම් කරනකොට අර එක එක කන පිටිපස්සේ තියෙන පිටියුටරි ග්ලෑන්ඩ් එක කියලා ඒක අරගත්තාම ඒක ඉන්ජෙක්ට් කරාම කුරු ළමයිද ඒ ළමයි ගැවෙනවා හා හා ඒවත් දෙන්න හැටි නිකන් පොල් ගහෙන් ගන්නවා වගේ මොහොම ප්‍රයෝජනයක් තියෙනවා මන මන නියගේ ඔව් කමක් නැහැ ඒකත් ඉතින් <laughs> ඒකත් එක්තරා ඉතින් අතහැරීමක් දානයක් විදිහට කරත හැකිනේ ඒ ස්වාමීන් වහන්සේ මේ ලස්සන ලස් බොහොම ලස්සන දේශනාවක් ස්වාමීන් වහන්සේ මෙලෙමින් සැලසී සිටීවා සා ඔව් ස්වාමීන් වහන්සේ ඇහෙනවා. අපේ යෝගී මහත්මයාක් මෙතන ඉන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ. ඇත්ත මේ පරියංගයේදී ඇස් දෙක පියාගෙන ඉන්නකොට භාවනා කරනකොට රවුම් රවුම් යනවා වගේ පේනවලු සමහර අවස්ථාවල. මොකද අවස්ථාවල ටීවී එක ඔෆ් කරාම නැත් ටීවී එක ඔන් කරලා තියෙනකොට රූප නැති වෙලාවට ටික් ටික් ටික් ටික් කියන්නේ. ඔව්. ඒ වගේ පේනවලු. ඉතින් ඒක කුමන தත්ත්වයක්ද කියලා ඒක දැනගන්න ඕනෙලු. ඒකට මොකද කරන්න කියලා. ඔව් ඒක භාවනා අත්දැකීමක්. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතිය වඩන්න පරියන්කේ ඉඳ ගන්නවනේ. අපි සාමාන්‍යයෙන් භාවනා කමටහනක් ගත්තම අපේ ස්වභාවය තමයි මේ ආරම්මන ආරම්මන කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සයාකාර ආරම්මන මුලදී අපි මගහැරලා අර කමටහනට හිත යොමු කරනවා දැන් ආනාපානයට හිත යොමු කරනවානේ අපි හිත යොමු කරායින් පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අර අනිත් ආරම්මන ගෙවිලා යනවා දැන් ශබ්ද ඇහෙන ඇහුණට ශබ්ද අඳුනන්නේ මොකද විඥාණය ආනාපානය තුල ඉන්නේ ආනාපානයේ අර ස්පර්ශය තුල තමයි විඥානේ ඉන්නේ පොට්ටබ්බ ආරම්මණය අරගෙන ඉන්නේ. එතකොට රූපාරම්මන දැන් ඇස් දෙකෙන් බලන්නෙත් නැහැනේ. ශබ්දාරම්මන ගන්නෙ නැහැ. ගන්ධාරම්මන රසාරම්මන ගන්නෙ නැහැ. පොට්ටබ්බාරම්මන වලිනුත් එක තැනකට කොටු වෙලා ඉන්නේ. එක තැනකට යොමු වෙලා ඉන්නේ. එක තැනක විතරක් ඉන්නේ අර හුස්ම ඇතුල් වෙන පිට වෙන තැනට සතිමත් වෙලා එතන අවධානයේ සහිතව ඉන්නේ. එතකොට අනිත් අරමුණු ගෙවිලා යනවා. දැන් ගෙවිල යද්දි දැන් රූපාරම්මනේ ගෙවෙන විදිහ ඔය. දැන් රූපය දැන් අපි ඇහැ අරගෙන ඉන්නෝ නම් රූප අපි අපේ ඇහැට පේන දේ ඒකේ තියෙන වර්ණය උස මහත දිග පළල ඒක චංචලද නිශ්චලද ආදී ඔක්කොම ටික අපිට පේනවනේ. හැබැයි ඇහැ ඇහැ වැහුවෙන් පස්සේ ඒ ටික පේන්නේ ඊට පස්සේ පේන්නේ නිකන් ආලෝක මාත්‍රයක් විතරක්. එහෙම නැත්නම් ඔය අර කිව්වාගේ මොන හරි ඒ වගේ පොඩි චලනයක් වගේ දෙයක් පේන්නේ. නමුත් අර විඥානයේ තවම ඩිංගක් අර රූපාරම්මණය ගෙවිලා ගිහිල්ලා තියෙන එක ගන්නේ ගන්නේ නැති ගතියක වගේ ඉන්නේ. සාමාන්‍ය රූපාරම්මණය එක අරමුණකට යොමු වෙලා ඉන්නකොට අනිත් ඒවා ඒකේ විඥානය පිහිටන්නේ නැති නිසා ඒ ඉන්ද්‍රිය තිබුණට ඒ අරමුණ තිබුණට ඒ ඉන්ද්‍රියෙන් අරමුණු ගන්න ස්වභාවය අඩු වෙලා යනවා. මේකට අපි කියන්නේ මේ අරමුණ ගෙවිලා යනවා කියලා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. යනකොට යනකොට යනකොට අපි කියනවා ඒක දැන් පේන්නේ අවධානයක් නැහැ. හැබැයි යන්තම් ආලෝක මාත්‍රයක් විතරක් අර අපි ඇස් දෙක වහගෙන කිසියම් අපි ඇස් දෙක වහගෙන ඉන්නකොට කවුරු හරි අපේ මූණට ටෝච් එකක් ඇල්ලුවොත් එහෙම නැත්නම් අපි <coughs> ඒ ඇහැ ඉදිරියේ මොකක් හරි ආලෝකයක් දැල්ලුවොත් ඇහැ වහගෙන ඉඳිද්දී අපිට ආලෝක ප්‍රභවය පේන්නේ නැති වුණාට යන්තම් ආලෝක මාත්‍රයක් පේනවා. මේක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ කාට හරි ඇස් දෙක වහගෙන ඉන්නකොට මොකක් හරි ටෝච් එකක් හරි මොකක් හරි අපිටම ගහ ගන්න පුළුවන් නේ. හැබැයි ආලෝක ප්‍රභවය පේන්නේ නැහැ. ඒකේ ආලෝකයේ දිග පළල ඒ වස්තුව මොකොත් පේන්නේ නැහැ. හැබැයි යන්තම් ආලෝක මාත්‍රයක් අපිට දැනෙනවා. අන්නේ වගේ භාවනාවේ ඉන්නකොට විශේෂයෙන් අපි සමාධි පැත්තට යොමු වෙලා සතිය පැත්තට යොමු වෙලා ඒකාලම්බන වෙනකොට ඒකග්ගතාව වෙනකොට ඒ කියන්නේ එක අරමුණකට යොමු වෙලා ඉන්නකොට අනිත් අරමුණු ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා ඉතින් ඕක 100ට දශමයක් වගේ වෙන වෙනකන් අඩු වෙනවා. එතකොට දැන් අර රූපය අපිට දැන් පේන්නේ රූපාරම්මණය පේන්නේ අර වර්ණ රූපයක් විදියට දිගක් පළලක් උසක් මහතක් ගැඹුරක් තියෙන ත්‍රිමාන විදියට රූපේ පේන්නේ නැහැ දැන් නිකන් බොඳ වෙලා එහෙම එකක් පේන්නේ. ඒ මොකද දැන් රූපාරම්මණය ගන්න නැහැ විඥානය. චක්කු විඥානය පහළ වෙන්නේ නැහැ දැන් පහළ වෙලා තියෙන්නේ ආනාපානයේදී මේ පොට්ටබ්බාරම්මණය නැත්තම් කාය විඥානයනේ පහළ වෙලා තියෙන්නේ. අර හුස්ම ඇතුල් වෙන පිට වෙන එකේ තමයි විඥානය එතන ඉන්නේ. අනිත් තැන් ගන්නෙ නෑ. හැබැයි අනිත් තැන් යාන්තම් මාත්‍ර වශයෙන් අපි යෝගද කියන්නේ. රූප මාත්‍ර, ශබ්ද මාත්‍ර, ගන්ධ මාත්‍ර, රස මාත්‍ර වශයෙන් තියෙනවා. අර ඒව අර යන්තම් පේන ගතිය තමයි අර දැනෙන්නේ. අර රූප වාහිනිය රූප පේන්නේ නැති වෙන වෙලාවට ওই නිකන් පණුව දඟලනවා වගේ එක්තරා දෙයක් දකින්න. ඒ අර රූප රූපාරම්මනේ ගෙවි ගිහිලා තියෙන එතන. ඒකයි ස්වභාවය. ඕක ඕක මේ මම තව උදාහරණයක් කියන්නම්. දැන් අපි නිදා ගන්න යනකොට බලන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි රූපාරම්මණයෙන් අයින් වෙන හැටි. ඉස්සර වෙලාම අපි ඇඳට ගිහිල්ලා ලයිට් එක නිමනවා. ලයිට් එක නිමවම මොකද වෙන්නේ? ඇස් දෙක අරගෙන හිටියත් අපිට පේන දේවල් වලින් 100ට ගාණක් පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ අපි S2 වහගන්න. වහගත්තම තවත් අර යන්තමට කාමරයේ ඇතුලේ යාන්තම් පෙනුණු ටිකක් දැන් පේන්නේ. හැබැයි දැන් යන්තම් හරි ආලෝක මාත්‍රයක් කොහෙන් හරි තියෙනවා නම් ඒක යන්තමට දැනෙනවා. මොකක්ක පේන්නේ කවුද මොකද්ද කියලා පැහැදිලි නැහැ. අන්තිමට අපි ওই රූපාරම්මනේ ගන්න නැතුව විඥාණය ඇකිලිලා යනෝ නින්දෙදී. ඊට පස්සේ අඩනින්දේ ටික වෙලාවක් යනකම් රූප සංඥා ගන්නවා. අපි ඒකට අඩනින්ද කියනවා. නැත්තම් නින්දේ පූර්ව භාගයේ තුල ඔය හීන පේනවා අරෝමේවා කියලා කියන්නේ අපි. ඒ අඩනින්ද අවස්ථාවේ රූප සංඥා ගන්නවා. ඒවත් මහා මේ පේන ඒවා නෙමෙයි, ඇහැට පේන ඒවා නෙමෙයි. අපි කියන්නේ මහා විකාරේව පේනුණා කියලා. කවදාවත් දැකලා නැති අර ඒවා එහෙම දේවල් ඒ රූප සංඥා. ඒකත් අන්තිමට ගෙවිල යනව අවසන් වෙනවා. ඊට පස්සේ අපි තද නින්දට වැටෙනවා. අඩ නින්දේ ඉඳලා. එතකොට රූප බැරිලා, ශබ්ද ඇහිලා, ගන්ධ රස පාස නිදිලා මොකක් නැහැ. හැබැයි ඇහත් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන. ඊට අදාළ දේවල් වර්පිටාවෙත් තියෙනවා. නමුත් ගන්නෑ. මෙන්න මේ නොගන්නා අවස්ථාව නින්දෙදිත් වෙනවා, භාවනාවේදිත් වෙනවා. මත් වීමකදීත් වෙනවා. මත් ද්‍රව්‍යයක් හෝ එහෙම නැත්නම් නිර්වින්දකයක්, නිර්වින්දන ඖෂධයක් ශරීරගත කරොත් හෝ එහෙම වෙනවා. සංඥා වේදිත නිරෝධේදිත් වෙනවා. ওই වගේ අවස්ථා. ඉතින් අපි දැනගන්න ඕන මෙතන වෙලා තියෙන්නේ මොකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි. මේ වෙලා තියෙන්නේ ආරම්මනේ ගෙවි ගිය අවස්ථාවක්. දැන් අපි සමහර වෙලාවට කියන ඒ මම භාවනා කරා ඒ කාලය තුල මට මොකුත් ඇහුන්නේ ඉතින් සමහර කෙනෙක් ඇවිල්ලා අහන මම කතා කරා ඇහුන්නේ නැද්ද කියලා. ඉතින් අපි කියන්නේ ඇහුන්නේ නැහනේ. එයා කතා කරා බොරු නෙමෙයි. ඒ වුණාට ඒ ආරම්මණය ගත්තේ නැහැ. ගත්තේ එකයි. ඒකාලම්බන වත්තුක ගතිය තමයි තියෙන්නේ. ඒක උපාදින නිරෝධෝචේ ඒකාලම්බන වත්තුකා කියලා ওই අභිධර්මයේදී හැම පැහැදිලි කරන්නේ. ඒකාලම්බන ගතිය ආපුවම <clears throat> අනිත් ආලම්බන නැත්නම් අනිත් එල්බීම් අනිත් අරමුණු ගෙවිලා යනවා. ඉතින් ඒක යෝගියා දැනගෙන හිටියම ඇති. දැනගෙන හිටියම ඇති. හැබැයි මේ අරමුණු ගෙවි යෑම නිවන නෙමෙයි හැබැයි. ඒ වරද්ද ගන්න හොඳ නෑ. ඒ ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ගෙවි යෑම නිවන නෙමෙයි. එතන යම් Nirodhayak තියෙනවා, ගෙවි යාමක් තියෙනවා. ඒ නිසා නිවන හැටියට හිතාගන්න එපා. හිතාගත්තොත් ලොකු වැරද්දක් වෙනවා. රූප Nirodho Nibbana කියලා නැහැනේ. ශබ්ද Nirodho Nibbana, ගන්ධ Nirodho Nibbana. එහෙම කියලා නැහැනේ බුදුහාමුදුරුවෝ. එහෙම කියලා නැහැ. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍යනාලය නිබ්බාණං එහෙමයි විස්තර කරලා තියෙන්නේ. රාගක්කයෝ නිබ්බාන, දෝසක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බාන. ඒ නිසා මේ ආරම්මන ගෙවි යෑම නිවන කියලා පටලවා ගන්නත් හොඳ නැහැ. මේක හොඳ වැදගත් ප්‍රශ්නයක්. ඉතින් අපිට භාවනාවේදී ওই අත්දැකීම ලැබෙනවා. ශබ්දාරම්මනේ ගෙවිල යනවා. දැන් ඇහෙන්නේ නැහැ. රූපාරම්මනේ ගෙවිල යනවා. පේන්නේ නැහැ. ගන්ධ රස පහස ඒ අරමුණුත් ගෙවිල යනවා. මනසත් දැන් නොඑක් දේවල් හිතන්නේ නැහැ. ඉතින් හොඳ සමාධියකින් ඉන්නවා. ඔය ඒ සමාධියේ ඉන්න අතරේ තමයි අර වගේ දේවල් පේන්නේ. මාත්‍ර වශයෙන් පේන්නේ ඒවා. මාත්‍ර වශයෙන් ඇහෙන්නේ. ශබ්ද මාත්‍රයක්, ශබ්දයක් නෙමෙයි. රූපයක් නෙමෙයි, රූප මාත්‍රයක්. ඉතින් ඕක අවබෝධ කරගත්තම හරි. ඒකයි අවශ්‍ය කරන්නේ. මම හිතන්නේ ඕකයට ඒක පැහැදිලි වෙන්නේ නැති. ඔව් අවසරයි හ්ම් සමයි ස්වාමීන් වහන්සේ රූප මාත්‍රයත් රූප සංඥාවත් කියන්නේ දෙකක්ද නැත්නම් ඒ අවස්ථා දෙකක්ද ඒකම සංසිද්ධියක ඔව් එකම සංසිද්ධියක් ඇතුලේ තමයි රූප මාත්‍රයයි රූප සංඥාවයි දෙකම අපිට කතා කරන්න වෙන්නේ. දැන් විඥාණය විඥාණය කියන්නේ මේක ගන්න මේ ගන්න කෙනා කියලා අපි නිකමට කියමු. කෙනා නෙමෙයි නම. ගන්න ස්වභාවය. විඥාණය මේ මොහොතේ රූපයක් පේනවා නම් ඒක හඳුනා ගන්න. එතකොට තමයි අපි කියන්නේ රූප සංඥාව කියලා. රූපේ අඳුනගත්තා කියලා. එතකොට දැන් වර්තමානයේ රූපයක් තියෙන රූප සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ රූප ධර්මයක්. දිගක් පළලක් කුසක් මහතක් වර්ණයක් සහිත යම්කිසි රූප රූපයක් තියෙනවා. ඒක ඇහැට ඉලක්ක වුණාම රූපේ හඳුනා ගන්න. ඔය හඳුනා ගැනීමට සංඥාව කියලා කියනවා. එතකොට දැන් භාවනාවේදී අපි රූප තිබුණට සංඥා කරන්නේ නැහැ. එතකොට ඇත්තටම මෙතන ගෙවි යන්නේ සංඥාව. රූපේ ගෙවෙන්නේ නැහැ. රූපේ තියෙනවා එහෙම. අපි දැන් ඇහැ අරගෙනත් නැති නිසා ඇහැට රූපය ගෝචර වෙන්නේ නැහැ. එතකොට රූපේ සංඥා කර ගැනීමක් නැහැ ඉතින්. අර යාන්තම් අල්පමාත්‍ර වශයෙන් මේක ගෝචර වෙන නිසා සංඥාවෙත් සංඥා මාත්‍රයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් අපි දැකපු රූපේ රූප සංඥාව අපේ සංඥා ස්කන්ධයේ තියෙන පුළුවන්. කලින් දැකපු එක. එතකොට ඒ සංඥාව ඉස්මතු වෙන්න පුළුවන්, මානසිකාර වෙන්න පුළුවන්. එතකොටත් රූපයක් නැතත් රූප සංඥාව තියෙනවා. දැන් මේ මොහොතේ රූපයක් බලන්නේ නැහැ. කලින් බලපු එක මතක් වෙනවා. කලින් දැක්ක එක මතක් වෙනවා. ඉතින් එතකොට තියෙන්නේ රූප සංඥාව විතරයි. අතීතයක සම්බන්ධ. වර්තමානයේදී ඇහැ පියාගත්තම හෝ එහෙම නැත්නම් කමඨහනට තදින් හිත යොමු කරපුවාම රූපය පිළිබඳ සංඥාව ගෙවිලා යනවා. රූපයත් බලන්නේ රූපේ තිබ්බට ඇත්තට මෙතන සංඥාවේ ගෙවි යෑමක් තමයි හුඟක්ම තියෙන්නේ. ඉතින් රූපයයි රූප සංඥාවයි කියන්නේ දෙකක්. දෙකක්. හැබැයි දෙක එකට වැඩ කරනවා. අපේ ආයතනය තුල චක්කු ආයතනය තුල මේ දෙකම අවශ්‍ය දෙයක්. ආය කියන්නේ දෙකම කරුණු දෙකක්. රූපයක් තියෙනවා. ඒ රූපය ඇහැට සමීප වුණාම රූප සංඥාවක් එනවා. ඒක සංඥාව කියන අඳුනගත්ත කියන එක. ඒකේ වර්ණය අඳුනගත්තා, දිග පළල අඳුනගත්තා, උස මහත අඳුනගත්තා, ඒකනේ සංඥා කියලා කියන්නේ. එතකොට මේ දෙකම රූපය රූප ධර්මයක් රූප සංඥාව නාම ධර්මයක්. රූප සංඥාව කියන එක අපේ මනසේ ඇතිවෙන එකක්. වර්තමානයේ මොහොතේම අඳුන ගන්නවා එහෙම නැත්නම් කලින් අඳුනාගෙන මතකයේ තියෙන. ওই දෙකම වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට රූපයත් රූප සංඥාවක්. ඒ කියන්නේ රූප ධර්මයක් නාම ධර්මයක් දෙකම අපි තේරුම් ගන්නවා. ඉතින් ඔතනින් හුඟාක්ම භාවනාවේදී ගෙවිලා යන්නේ රූප ධර්මයේ නෙවෙයි. අර නාම ධර්මයේ ගෙවිලා යන්නේ. ඒ කියන්නේ රූප සංඥාව ගෙවි ගෙවි යන. ඒකයි ස්වභාවය. මේක පැහැදිලිද දන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ මොකද රූපයට ගෙවෙන්න විදියක් නැහැ ඒක අපේ බාහිර තියෙන නිසා ඔව් මේ සූප සංඥාව තමයි අපේ මනසෙන් අපිට දෙන දේ කියලා මම තේරුම් අරගෙන හිටියේ ඔව් දෙන දේට වැඩිය ගන්න දේ දැන් දෙන දේ වුණොත් අර පැරණි එක මනසින් දෙන දේ කියනත් පුළුවන් ඔබතුමී දෙන දේ කියන වචනේත් මම පිළිගන්න කැමතියි අර කලින් රූප සංඥාව එහෙම වුණොත් මනසින් දෙනවනේ අපිට ඒ මොහොතේ. ඉස්සෙල්ලා අපි දැකපු දෙයක් හරි එහෙමද? ඔව් ඉස්සෙල්ලා දැකපු දෙයක්. දැන් ගන්න දේ කිව්වොත් දැන් මේ වර්තමාන මොහොතේ. අවර්තමාන. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ පිටට වුණා. හොඳයි මං හිතන්නේ අපේ කාලය යොදාගත්ත කාලය අවසන් වෙලා තියෙන නිසා අපි අදට සදාම් හමුව එහෙමනම් නිමා කරනවා. ඉතින් අපි මේ වෙනකොට කායානුපස්සනාවේ ඇතුළත් මූලික කමඨහන් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඊළඟ හමු වෙන දවස ඊළඟ හමු වෙන දවස වෙන්නේ අපි හෙට නෙවෙයි අනිද්දා. අද 21 අපි නැවත හමු වෙන්නේ 23 වෙනිදා. මම බලාපොරොත්තු වෙනවා මේ කායානුපස්සනාව කොටස එදාට නිමා කරන්න විශේෂයෙන් මූලපරියාය දේශනාව පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මජ්ක්‍ධිම නිකායේ මුලටම තියෙන සූත්‍රය. ඒක ඒක මුල් කොටස ටිකක් අවධානයට ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ රූපස්කන්ධයේ රූප ධර්ම පිළිබඳ කාරණේ අපි අවසන් කරනවා. මේ මේ මේක තවදුරටත් ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. රූප ධර්ම පිළිබඳව යථාබෝධය ඇති කරගෙන අපිට පුළුවන් වෙන්න ඕන මේ රූප උපාදානය අයින් කරගන්න ඊට පස්සේ අර රූපස්කන්ධේ එක්ක අනිශ්චිත විහරණයට එන්න අපිට හැකියාව ලැබෙන්න ඕනේ ඒ සාමාන්‍ය දිනදා ජීවිතේ. අපි හුඟක්ම වැඩ කරන්නේ රූප ධර්මات එක්ක. රූප ගායත් එක්ක අපි සෑහෙන වැඩ කොටසක් කරන දවසේ බැලුවොත් අජ්ජත් රූප ගායත් එක්ක. බහිද්ධා රූප ගායනොත් එක්ක සෑහෙන වැඩ කොටසක යෙදිලා ඉන්නේ. ඉතින් ඕක අපිට මගහරින්න බෑ. මේ රූපස්කන්ධේ රූපකාය කියන්නේ මග අරින්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකත් මේකත් එක්ක තියෙන ගනුදෙනුව 100%ක් නතර කරන්න බෑ. ඉතින් අපිට අපේ රූපකාය ගත්තොත් කන්න බොන්න දෙන්න වෙනවා. ඉතින් මේ වතුර නාවන්න වෙනවා. නොයේ දේවල්. බහිද්දා රූපකාය ගත්තොත් ඉතින් ඇඳුම් පැළඳුම් හොදන්න වෙනවා. ගේ දොරස්පස් කරන්න පිළිසිදු කරන්න වෙනවා. ඒ වගේ දේවල් ටිකකුත් තියෙනවා. අපිත් එක්ක ජීවත් වෙන අනිත් අයගේ රූපකායනොත් අපි ඇසුරු කරන ඒවා සම්බන්ධයෙන්ුත් යම් යම් ක්‍රියාකාරකම් තියෙනවා. ගහකොළ පරිසරය ගත්තත් ඒත් රූපකායන් තමයි. රූප ධර්ම. ඉතින් ඒව සම්බන්ධයෙන්ුත් අපි යම් යම් දේවල් ඉතින් කරනවා. හැබැයි මේ කොයි වෙලාවෙත් කොයි කොයි විදිහට ඒවත් එක්ක මේ රූප ධර්මත් එක්ක ගන්දෙනු කළා අපි දක්ෂ වෙන්න ඕන අනිශ්චිත විහරණයට එන්න. මේක අවසාන ප්‍රතිඵලය ඒකයි. ඉතින් ඒක නිසා අපිට පුළුවන් බැරි නෑ. සිහිනුවන හොඳට පවත්වනවා නම් රූප ධර්මත් එක්ක වැඩ කටයුතු කරද්දී මේ අනිශ්චිත විහරණයට අපිට එන්න පුළුවන්. ඒක නිසා අපි ඒ උත්සාහය දරමු. එහෙමනම් අපේ කාල වේලාව ඉක්මලා තියෙන නිසා අදට අපේ සදාම්මම නිමා කරනවා. ඉතින් අපි හිත නෙමෙයි අනිද්ද නැවත මුණ ගැහෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා අනිද්ද දවසේ මේ රූප පිළිබඳ නඩුව සම්පූර්ණයෙන් ඉවර කරන්න. <laughs> ඉතින් ඒක නිසා මොනවා හරි ගැටලු තියෙනවා නම් එදාට මම පිරිසගේ ගැටලු වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡ මගේ සාකච්ඡාව අඩු කළා. ඉතින් එදාට අපි ඒක රූප පිළිබඳ කාරණේ එහෙම නැත්නම් කායානුපස්සන කොටස නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් අදට අපේ සදාම් හම්මුව මෙසේ නිමා කරනවා වෙනදා වගේම අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස බොහොමත්ම උනන්දුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කල්යාණ මිත්‍රත්වයෙන් මේ සඳහා එකතු වුණා සම්බන්ධ වුණා. ඒ වගේම ප්‍රශ්න ගැටලු අදහස් සුදාස් ඉදිරිපත් කරා. ඒ වගේ ඒවයිනොත් අපේ සාකච්ඡාව තවත් සාරගර්භ වුණා. ඉතින් ඒක නිසා හැම දිනාටම බොහොම පිං. එහෙමනම් මේ කය පිළිබඳව නැත්නම් කය මූලික කරගත් රූප ධර්ම පිළිබඳ මේ යථාබෝධය මේ රූපකායට අනිශ්චිත විහරණයක් සඳහා අවශ්‍ය අපිට මඟ පෙන්වීමක් ආලෝකයක් බවටපත් වේවා. ඒ තුලින් පංචස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ පිළිබඳව තියෙන සියලු ඇලීම් ගැටීම් මුලාවෙන් දුරු කිරීමෙන් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට මේ දහම් හමුවත් අපිට උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උදාර පරමාර්ථයෙන් අදිෂ්ඨානයෙන් අද දහම් හමුවත් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි පිරුවන් සාරණ සෝසත් තෙරුවන් සරණ හැම දිනාටම සුවපත් වේවා